නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අනාදිමත් කාලයක් තිස්සේ සංසාරයේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුක්ඛයන්ට කැමැත්තෙන් බැහැලා කැමැත්තෙන් ඒ දුක්ඛයන් බාර අරගෙන දසපාරමී ධර්මයන් ਸਰව ප්‍රකාරයෙන්ම වර්ධනය කළේ දියුණු කළේ හිත පිරිසුදු කරගත්තේ අනන්ත සත්වයන් කෙරෙහි පතල මහා කරුණා ගුණයක් නිසා පාරමී භූමියේ ප්‍රතජන තත්ත්වයේ යත් බෝධිසත්ව ගුණෝපේත උත්තරීතර ජීවිතයක් ලැබමින් මහා කරුණාවෙන් පාරමී ගුණ ධර්මයන් සම්පාදනය කොටගෙන අති උතුම් මහා කරුණා ඥාන ස්ථාපිත කරගෙන ලෝකයට සම්මා සම්බුදු කෙනෙක් හැටියට පහළ වූ ਸਰවචතා ඥාණයෙන් සමන්නාගත වූ තමන් වහන්සේගේ දිවසින් සත්වයන්ගේ උපාත්‍ය මරණය දකිමින් දියුණු මනසක් හදාගෙන තියෙන සත්වයන්ට ළඟට ගොස් නිර්මල ධර්මය දේශනා ඥාණයෙන් ඉදිරිපත් කොට සත්වයන්ගේ సంతාන නිව් කෙලසුන්ගෙන් නිවාසනසා වදාලා වූ ධර්ම ආලෝකය ඒ సంతාන තුළ උද්දීපනය කළා වූ දැල්ුවා වූ සත්වයන්ට පරම ශාන්ත වූ නිවීමේ ක්‍රමය නිරන්තරයෙන්ම දේශනා කොට වදාලා වූ පෙන්වා වූ සත්වයන්ට කරුණාවෙන් උදව් කළා වූ උපකාර කළා වූ මිනිසයන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට අනිකුත් සත්වයන්ට ඒ ඒ සත්ව సంతානවලට ගැළපෙන ආකාරයෙන් පිහිට වුණා වූ මහා කරුණාධාරී වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ సంతානයේ පහළ වූ කියා නිමක් කරන්නට බැරි ප්‍රමාණාතික්‍රාන්ත ගුණයන්ගෙන් සමන්නාගත වූ පිරිසිදු වූ ශ්‍රී සද්ධර්ම රත්ණයට දේශනා කොට වදාලා වූ ශ්‍රී සද්ධර්ම රත්ණයට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ নমස්කාරයේ වේවා. ඒ ප්‍රණීත වූ දේශනාවට ඇහුම්කන් දී ශාස්ත්‍රු ගරුත්වයෙන් යුක්තව ධර්මයේ බාර ඒ ධර්මයේ Tamanගේ හිත පිහිටුවාගෙන සංසාර දුකින් කියා දුන් පරිදි නිවි ගියා වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක අස්ථාරිය පුජ්‍යන මහා සංඝරත්නයේට ශ්‍රාවක සංඝරත්නයේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ নমස්කාරය වේවා බුද්ධ ධම්ම සංඝයානේ ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිපත් කොට ඒකචිත්ත මාත්‍ර වශයෙන් හෝ වේවා নমස්කාර කිරීමෙන් උපදවා ගන්නා වූ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ පුණ්‍ය චේතනාවන්ගේ ආනුභාව බලයෙන් බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ අනන්ත වූ අපරිමාණ ගුණ ආනුභාව බලයෙන්ද මේ පින්වත් අසාගෙන සිටින්නා වූ සියලු දෙනාම මේ ජීවිතයේ උපදවා ගත්තා වූ දානමය පින්කම් සීලමය පින්කම් භාවනාමය පින්කම් ධර්මයේ ඇසීමේ සාකච්ඡා කිරීමේ පින්කම් ආනුභාව බලයෙන්ද පින්වත් හැම දිනාටම අද දවසෙත් මා බලාපොරොත්තු වෙන ඒ වගේම කියලා දෙන ඉදිරිපත් කරගන්නා වූ මාතෘකාවන්ට අනුකූලව මේ ගැඹීර වූ ධර්ම වැඩසටහනෙන් ඉදිරිපත් වන ධර්ම කරුණු මතු කර දෙන ධර්ම කරුණු හැම දිනාටම කිසියම් අවුලක් පටලැවිල්ලක් නැතුව පිරිසිදුව තේරුම් ගන්නට ලැබේවා ඒ සඳහා යම්කිසි බාධකයක් මේ නම් සියල්ල දුරු වේවා මාර බාධක ධර්ම සියල්ල දුරු වේවා ධර්මයේ කෙරෙහි පිහිටුවන්ට අවශ්‍ය කරන්නා වූ ශ්‍රද්ධාව ප්‍රසාදනීය ගුණය පැහැදීමේ ගුණය පිහිටාවා ඇති වේවා මේ ධර්මයේ අහන්ට සාකච්ඡා කරන්නට මනස හැසිරවීම සඳහා අවශ්‍ය මානසික වීරි ධර්මසාවේ මතුවේවා හිත වික්ෂීප්ත වන්නේ නැතුව මේ ධර්මයේ කෙරෙහි ඒකාග්‍රතා මානසිකාර්ය පවත්තන්ට සමාධි ගුණය වඩා ගන්නට හැකි වේවා අවශ්‍ය කරන්නා වූ සිහිය ඒ වගේම ධර්මයේ තේරුම් ගන්නට අවශ්‍ය ප්‍රඥා ගුණය වැඩිවා සෑම දිනාටම කිසිම මාර බාධකයක් නැතුව මේ ඉන්ද්‍රිය ධර්මයන් ඉදිරිපත් කරගෙන අදටත් මේ කතා කරන ධර්ම කරුණු හොඳින් වටහාගෙන තේරුම් අරගෙන මෙය මේ ධර්ම සාකච්ඡාව, මේ ධර්ම දේශනාව, මේ ධර්මයේ වැඩ ධර්මමේ වැඩසටහන සෑම දිනාටම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නා වූ මාර්ග ප්‍රතිපදාවක්ම ප්‍රතිපත්තියක්ම වේවා මේ මාර්ගයේ ගමන් කොට සෑම දිනාටම සෑම දිනාගේම හිත්වලට ඒ නිකලස් වූ ධර්මය පිරිසිදු වූ ධර්මය පවිත්‍ර වූ ධර්මය මුණ ගැසීවා හමු වේවා ඒ වගේ මේ ප්‍රඥා ගුණයට පරම ශාන්ත වූ ඒ උතුම් පිරිසිදු වූ සදාකාලික ඒකාග්‍රතා ගුණයෙන් යුක්ත වූ ඒක ලක්ෂණ ගුණයෙන් යුක්ත වූ ප්‍රණීත වූ සුන්දර වූ නිර්වාණ ධාතුව අවබෝධ වේවා ඒ නිර්වාණ ධාතුවේ ප්‍රඥාවට දැනේවා පිනේවා අනුමෝදන් අවබෝධ වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම වැඩසටහන ආන්න ඒ අදහසින් හැම දිනාටම පිහිටක් වෙන පරිද්දෙන් අද අපි මේ ඉදිරිපත් කරගන්නා වූ කරුණ ටික සුළුවෙන් හෝ වේවා එක කාරණයක් හෝ වේවා ඉදිරිපත් කරගෙන අපි කතා කරමු සාකච්ඡා කරමු බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අපිට අද ත්‍රිපිටකයක් තිබෙනවා නමුත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ඒ ධර්ම ගොඩාක් ධර්මයේ දන්න ධර්මධාරී භික්ෂුන් ස්වාමීන් වහන්සේලා හිටියා. නමුත් සමහර ස්වාමීන් වහන්සේලා නිවන් අවබෝධ කරගත්තේ පොඩි කෙටි ධර්ම කාරණයකට හිත පුළුල්ව යොමු කිරීම වශයෙන්. ඒ නිසා එකක් ගොඩක් ඇහුවේ නැතුවට එකක් හෝ වේවා පැහැදිලිව පිරිසිදු අපි තේරුම් ගත්තොත් ඒක අපිට පිහිට වෙනවා. ඒ නිසා අපි අද මේ වෙලාවේ මේ අදට ඉදිරිපත් කරගන්නට සුදුසු මේ කරුණු ටික ගන්නවා. මේ මේකට කලින් අපි ඉදිරිපත් කරගත්ත මේ කලින්ම ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරොත් ඒ වගේම හොඳයි කියලා අදහස ඉදිරිපත් වුණා. අපි හැම එක්කෙනාම මේ ධර්මය තීරුම් ගැනීමට කැමති මේ ධර්මයට බහින්ද ඉස්සර වෙලා මේ කාරණේ මම නැවත මතක් කිරීමක් කරන්නේ ඒ මතක් කිරීම කරන්නේ රිමයින්ඩ් එකක් හැටියට ඒ කියන්නේ මේක ඉස්සෙල්ලත් මේක කියලා තියෙනවා මේ අවබෝධ වන්නා වූ ධර්මයයි අපේ භාවනාවන්ට ඒ ඒ නුවණ මට්ටමින් අපිට දැනී යන වැටහි යන ධර්ම ස්වභාවයනුයි අපි පොතපත කීම තුළින් සාකච්ඡා කිරීම තුළින් ධර්මයේ ඇහිම තුළින් අපි හිතාගන්න අපි අදහස් කරගන්නා වූ ධර්මවලයි විශාල වෙනසක් තියෙනවා. ඒ විශාල වෙනසක් තියෙනවා මේ ඒ නිසා අපි ධර්මය අහනකොට ඒ ධර්මය අහනකොට ඒ අහන අහන දහම් පදයකට අනුකූලව අපි යම්කිසි චිත්ත මනසිකාරයක් යම්කිසි සංකල්පනාවක් අපි ඒවා තේරුම් ගන්න විදියකට අපි හිතා ගන්නවා අපේ ආශ්‍රයෙන් වටපිටාවෙන් සමාජය තුලින් සමාජ කතා බහ තුළින් සමාජ වචන තුළින් අපිට ලැබිච්ච ඒ වචන තේරුම් අනුව අපි යම්කිසි ධර්මයක් යම්කිසි දෙයක් ඒ හිතා ගන්නවා. ඒ හිතාගත්ත බණ තමයි අපිට ගොඩාක් තියෙන්නේ. ඇසීම තුලින් හිතාගත්ත දේවල් සාකච්ඡා කිරීම තුළින් අපි අදහස් කරගත්තේ හිතාගත් දේවල් අපි හිතනවා ඒක තේරුම් ගත්තයි කියලා. අපි කියනවා ඒ බණක් ඇහුව තේරුම් ගත්තා. සාකච්ඡාවක් කරා තේරුම් ගත්තා. පොතක් ඇහුව තේරුම් ගත්තා. හොඳ බණකට ඇහුම්කන් දුන්න තේරුම් ගත්තා. මට හොඳට තේරුණා කියලා කියන. මේ තේරුණාය කියලා කියන එක අපි හොඳට අවංකවම අපි නිහතමානීව අවංකවම ගිහිල්ලා හිතුවෙන් පස්සේ තියෙන්නේ ඒ බණ අහනකොට ඒ දේශකයන් වහන්සේගේ ඉදිරිපත් කරන්නා වූ දේශකයන් වහන්සේගේ ඒ ඉදිරිපත් කරපු වචනානුසාරින් කියපු වචන ටික අපි තේරුම් ගත්තායි කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි අපි අදහස් කරගත්තා හිතාගත්තා අපේ වචන ටිකට අපේ තිබෙන වට පරිසරයේ වටපිටාවෙන් අපි අදහසකට අදහසක් ගත්තා කියන එකයි ඒකින් කියන්නේ. ඒ අපි තියාගෙන ඉන්න අදහස් කරගෙන ඉන්න කොටසයි ඊළඟට ඒ ධර්ම අපි හොඳට යෝනිසෝ මනසිකාර්ය පවත්වලා හොඳ භාවනා හිතක් දාලා හොඳ භාවනා හිතක් සංසුන් හිතක් අරගෙන අපි අප තුලින්ම අපේ හිත තුලින්ම අපේ ඇඟ තුලින්ම අපේ ජීවිතය තුලින් යන් යන් දේවල් වැටහෙනකොට ඒ වැටහීමයි අර අපි හිතාගෙන තියෙන පණයි අතර පුදුම විදිහේ ගැප් එකක් තියෙනවා වෙනස් ස්වරූපයක් තියෙනවා භාවනා කරන පින්වතුන්ට ඔක තේරුම් යන්න පුළුවන් තේරුම් ගිහිල්ලා තියෙන්න පුළුවන් මේක තමයි ඇත්ත මේ සුතමේ ඥානය පිහිට වෙනවා හැබැයි සුතමේ ඥානය හරහා අපි හදාගෙන තිබෙන මේ සංකල්පනාත්මක ධර්ම කරුණු ප්‍රත්‍යක්ෂයේදී කැඩී බිඳී යනවා ඒකත් මේ අවස්ථාවේදී මතක් කිරීමක් හැටියටයි අපි මේ ඉදිරිපත් කළේ ඉතින් මේ පහුගිය කාලය තුල අපි ඉදිරිපත් කරගත්ත අර සංයෝජන ධර්ම පිළිබඳව ඉතින් මේ මම මේ වෙලාවේදී මේ කාරණයක් කියලා කැමැති අපේ පින්වත් ශ්‍රාවක පින්වතුන්ගෙන් දැනගන්න මේ ප්‍රශ්න පැහැදිලි කරගන්න යම් යම් කරුණු තියෙනවායි කියලා දැනගන්න ලැබුණා. එහෙම දෙයක් තියෙනවා අපි ඉස්සර වෙලා ඒ කොටස සාකච්ඡා කරගෙන ඒ වගේ මේකට මේ පිළිතුරක් ධර්මයේ හරහා හොයාගෙන ඊට පස්සේ අපි ඉස්සරහට මේක කරගෙන මේක සාකච්ඡා විස්තරාට අරගෙන යන් හොඳයි. අපි එහෙනම් පළමු කොටම අපේ පින්වතුන් හැම දිනාටම මෛත්‍රියෙන් සිහිපත් කරනවා මොන හරි දෙයක් තියෙනවා නම් ඒක මේ වෙලාවට ඉදිරියට ගන්න අපි ඊට පස්සේ මේ ඒකත් එක්ක ඉස්සරහට කරුණු සාකච්ඡා කරමු කියලා. හැම දිනාටම ධර්ම අවබෝධයේ වේවා. ත්වන් සරණයි. ත්වන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. අපි අර සාකච්ඡා කරපු මේ සංයෝජන විප්‍රයුක්තාකෝපන ධම්මා සංයෝජනියා කියන කොටසේදී අපි සාකච්ඡා කරපු මේ අත්ෙන්දී ලෞකික සිත් 81න් අකුසල් සිත් 12 අඩු කරලා එන සිත් 89යි ඊට පස්සේ ඒ චෛතසික 38යි එතෙන්දී සංඥාස කියුණා මේ මට මතක හැටියට උද්දච්ච සිතේ මෝහය ටැබ් ගන්නවා කියලා. ඊට පස්සේ රූප 27යි ඔක්කොම 136ක් කියලා තමයි මට මේ මම තේරුම් ගියේ. එතින්දී කාණ්ඩගර උද්දච්ච සිතේ මෝහය ගත්තේ ඇයි කියලා මොකද එතෙන්දී අර විස්ව තාපෝ කන ධම්මා කියලා කිව්වම මේ ත්‍රික මෝහයේ ත්‍රිකේ ඇයි කියන එක තේරුම් කරගන්න පුළුවන් නම් ගොඩාක් පින්කම තේරුම් ගන්න. මේ ඒකේ මට හැබැයි මේ කෑලි කෑලි තමයි කැඩි ආවේ. නමුත් මේ හරියටම මට මුල ටික තේරුණේ නැහැ. මෙහෙට සද්දේ ආවේ නිකන් බ්‍රේකින් එකකින් ආවේ. කැඩි කැඩි කැඩි කැඩි යන්තම් යන්තම් ඇහුණා. මහත්තයාට පුළුවන්ද මේ මොන මාත්‍රකාවෙන්ද අපි ඒ මහත්තයා අහන ප්‍රශ්නේ මොන මාත්‍රකටද කිව්වේ කියලා. ඒ හිමීට හිමීට දික් ගොඩාක් කියන්නේ නැතුව හිමීට හිමීට කියන්න. හරි අවසරයි සම්මත මේ අපි අවසාන පාඩමේදී කතා කරපු සංයෝජන විප්‍රයුතාකෝපන ධම්මා සංයෝජනියා කියන මාතෘකාව යටතේ කතා කරන්න කවන්නන්ත මේ ලෞකික සිත් 81කින් කුසල් සිත් 12 අඩු කරාම එන සිත් 69යි ඊට පස්සේ චෛතසික 38යි එතෙන්දී අර උද්දච්ච සිතේ තියෙන මෝහයයි රූප 28යි කියලා 136ක් මට මතක හැටියට සායනස් ඉතින්දී අර මට තේරුන්නේ නැත්තේ මේ උද්දච්ච සිතේ තියෙන මෝහය ගත්තේ ඇයි කියන එක තමයි තේරුම් නැත්තේ තමයි. මම කියන එක ආ දැන් තේරුණා. දැන් තේරුණා. ඒක ඇහුණා. ඒ කැටි කැටි ආවේ නවත් තේරුණා. ඒ එකේ මේ ආ මේ මේ අභිධර්මය අභිධර්මය පාඩම් කරගෙන යනකොට අපිට අපි සියලු දෙනාටම තිබෙන සාධාරණ ගැටලුවක් තමයි මේ වචන සමානකම වචනවල හරි සමානකමක් තියෙනවා ඉස්සර වෙලා ඒ වගේ පිටිපස්සේ තියෙන වගේ ඒක නිසා මේ පොඩි ගැටලුවක් තිබෙනවා ඒක නිසා ඉස්සර වෙලාම අපි තේරුම් ගන්න ඕනේ වෙන්නේ මාත්‍රිකා පාඨයයි. මාත්‍රිකා පදේ. අපි ඒක මේ ওই මහත්යාට තේරුම් ගැනීමටත් ඒ වගේ උත්තරය ඒ ප්‍රශ්නෙට උත්තරයක් හැටියටත් අනිත් පින්වතුන්ගේ දැනුම තේරුම තව ටිකක් පැහැදිලි කර ගැනීමට මේ විදිහට හිතනවා. ඔය කියන්නේ අවසාන කොටස ඔය සංයෝජන විපයුත්තා කෝපන ධම්මා සංයෝජනීයාපි කියලා එකක් කිව්වනේ මේ ඕක ඉස්සර වෙලා අපි තේරුම් ගමු. ඕක කඩමු අපි කැරි වලට. සංයෝජන ඔන්න ඒක එකක්. සංයෝජන කියලා කියන්නේ එකට බන්ධනය කරන ගැට ගහන යම්කිසි මේ අපේ අපේ හිත අනාගතයට තවත් ඵලයකට සම්බන්ධ කරන එහෙම නැත්නම් සසරට බන්ධන જાතියක් ගැන නෙවෙයි කියන්නේ සංයෝජන. අපි කියවනේ මේ එක විදිහකට 10යි එක විදිහකට 9යි කියලා. ඉතින් මෙතන කතා කරනවා ධර්ම. ඉතින් අපි අපි සසර යන්නේ ඕක තියෙන හින්දානේ. ඔන්න ඕව සංයෝජන. ඊළඟට වචනයක් ඒකට සම්බන්ධ කරලා තියෙනවා මේ මේ තව ටිකක් පිටිපස්සට ගිහිල්ලා විපයුත්ත කියලා. එතකොට සංයෝජන විපයුත්ත කියලා කිව්වන් පස්සේ විපයුත්ත කියලා කියන්නේ ඒ සංයෝජන වෙනම තියෙනවා සංයෝජන කියලා ධර්ම ටිකක් ඒ සංයෝජනවල සහසම්බන්ධතාවයක් නැති. එහෙම නැත්නම් සංයෝජන එක ගනුදෙනුවක් නැති සංයෝජන විප්පයුත්ත ධම්ම කියලා කියනවා. වෙනමම ධර්ම ටිකක් තිබෙනවා සංයෝජන කියන જાතියට ගැලපෙන. සංයෝජන වැඩේ කරන. සංයෝජන වැඩේ කරන්නට පුළුවන්. වෙනමම ධර්ම ගති ටිකක් තියෙනවා. ඒ ටික සම්බන්ධ වෙච්ච නැති දැන් තියෙන සම් දැන් ඔක්කොම දැන් ධර්ම ඔක්කොම සංයෝජන වෙන්නේ සංයෝජන හැටියට ගණන් ගන්නේ සලකන්නේ සංයෝජන වැඩේ කරන්ට ශක්තිය හිමිකම බලය හැකියාව තියෙන වෙන කොටසක් තියෙන. ඒ ටිකත් එක්ක සම්බන්ධතාවයක් නැති වෙන ධර්ම ටිකක් තියෙනවා. ඒක නිසා කියනවා සංයෝජන විප්පයුත්තා ධම්ම කියලා. දැන් මේ ඔය මේ හිතක වැඩ කරන්න ගියාම හිතක ක්‍රියාකාරී ස්වභාවයටපත් වෙනකොට සමහර ධර්ම තිබෙනවා මේ සමහර ධර්ම තිබෙනවා මේ ඒවා ඇවිල්ලා සංයෝජන නෙවෙයි සංයෝජන හැටියට ඒව සලකන්නේ නැහැ. නමුත් සංයෝජන කියලා කතා කරන කලු ධර්ම එක්ක නරක ධර්ම එක්ක සංයෝජන ධර්ම එක්ක ඒ අයට එහෙම නොවුනත් වැඩ කරන්න සිද්ධ වෙනවා. කසායක තියෙනවා මේ තිත්තක්. මුල්වල තිත්ත, පොත්තේ තිත්ත, මලේ තිත්ත හැම එකෙම තිත්ත රහක් තියෙනවා. ඔය අස්සට දානවා මේ මේ ඔය අස්සට දානවා ලුණු දානවා සමහරලාට සමහරට දාන මීපැණි වගේ දේවල් ඔය වගේ සූකිරි දානවා සූකිරි පැණි රහයි ඊළඟට මීපැණි පැණි රහයි ලුණු දැම්මොත් ලුණු රහයි නමුත් ලුණු රස තිබෙන්නා වූ ලුණුත් පැණි රස තිබෙන්නා වූ පැණිත් සිල් රස තිබෙන සූකිරිත් කසායකට දැම්මාම ඒක යන්නේ කසාය එකක් කසාය නමින් තියෙන්නේ. නමුත් මේ පැනිරහා දේවල් වලට කසායයකට බැස්සම වැඩ කරන්නට සිද්ධ වෙන්නේ අර තිත්ත එව්වත් එකයි. ඒක නිසා මේ සංයෝජන ධර්ම කියලා ටිකක් තියෙනවා තිත්ත වගේ කළු වගේ නීරස පහේ කතා කරන්න තියෙන ඒවත් එක්ක ගනුදෙනු කරන්නේ නැති වෙනම ධර්ම ටිකක් තමයි අද මේ මේ මේ මාතෘකාවෙන් කියන්නේ. හැබැයි ඒවා ඒවා මේ සංයෝජන විප්පයුත්තාකෝපන ධම්මා අනිත් එක තමයි ඒ සංයෝජන එක නොඋනට ඒවා මේ සංයෝජනීය කියලා කියන්නේ ඒ වචනේ තව ටිකක් බරපතලයි. ඉස්සෙල්ලා කිව්වා සංයෝජන කියලා මෙතන කියන සංයෝජනීයා කියලා. මේකේ සිංහල තේරුම ග්‍රැමර් විදිහටම බැලුවොත් එහෙම මේ මෙහෙමයි එන්නේ. සංයෝජන ධර්ම කියලා කියන්නේ සංයෝජනීය ධර්ම කියලා කියන්නේ මේ ධර්ම දෙකක්. සංයෝජන ධර්ම කියලා කියන්නේ කතෘකාරකයි. ඒ කියන්නේ යම්කිසි බන්ධනයක් කරන ධර්ම කියන එකයි. එතකොට ඒක මේ කතෘකාරකයි. සංයෝජනීය ධම්ම කියලා කියන්නේ කර්මකාරකයි. ඒ කියන්නේ මේ ඉස්සලා කිව්ව සංයෝජන ධර්ම සංයෝජනීය ධර්ම කියලා කියන්නේ මේ බැඳී සංයෝජන වනු ලබන කියන එකයි මේක බරට ගන්න එපා නිකන් මම මේ පොඩි මේ බොහොම නිකන් සාමාන්‍ය ඒ ඔය ඒමේකුත් ඔය ග්‍රැමඩින්ගකුත් දැම්මන් පස්සේ ඔක තේරුම් ගන්නට කෙනෙකුට පුළුවන් වෙන්නත් පුළුවන් ඒකින්ද කියන්නේ ඒවා වැඩි සරකන්න දෙයක් ඕනේ එහෙම එකක් තියෙනවා. සංයෝජනීය කියලා කියන්නේ සංයෝජන වනු ලබන ධර්ම. කියන්නේ එක්කෙනෙක් ලණුවකින් බඳිනවා. ලණුවකින් බඳින ධර්ම සංයෝජන ධර්ම. ලණුවකින් බඳිනකොට ඒ ලණුවට අහුවෙන බැඳී යන ඒවා තියෙනනේ. ආන්න ඒ වාගේ තමයි සංයෝජනීය ධර්ම කියලා කියන්නේ. එතකොට ඒ එකක් තියෙනවා සංයෝජන විප්පයුත්තයි. හැබැයි ඒ ධර්ම සංයෝජනත් එක්ක හිටියේ නැතුවට හැබැයි සංයෝජන ධර්ම ඇවිල්ලා ඒවා අල්ලන්න බලනවා. ආන්න එහෙම තමයි ඒකේ තියෙන්නේ. මේ ඕකට කියන්නේ මෙහෙමයි. දැන් ලෞකික සිත් තියෙනවනේ. ලෞකික සිත් 89. 89ක් තියෙනවනේ. නෑ ලෞකික සිත් මේ ලෞකික සිත් 81යි තියෙන්නේ. ලෞකික සිත් 81න් මේ අපි අයින් කරනවා 12ක් අයින් කරනවා 12ක්. එතකොට සිත් වැටෙන්නේ 69යි. ඔය සිත් 69 අකුසල් මිශ්‍ර නැති ඒවා. පින් කරනකොට, සිල් ගන්නකොට, භාවනා කරනකොට, දිව්‍ය ලෝකයේ සැප විඳිනකොට, බ්‍රහ්ම ලෝකයේ යනකොට, බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන්ගේ හිත් සුද්ධාවාසේ නැතුව අපි භාවනා කරන මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ඛා වඩනකොට ඔය වගේ අරූපාවචර ලෝකෙත් එක්ක ඔය සිත් 69 තමයි වැඩ කරන්නේ. දැන් මේ දිව්‍ය ලෝකේ උපදිනවා කියලා කියන්නේ මොකද්ද? දිව්‍ය ලෝකේ උපදිනවා කියන්නේ බ්‍රහ්ම ලෝකේ උපදිනවා කියලා කියන්නේ මේවා කුසල කර්මවල විපාක විඳින තැන්. පින් සිත්වල විපාක විඳින තැන. එතකොට පින් සිතෙයි කුසල් සිතෙයි දෙකම එකයි. කුසල් සිතයි විපාක සිතයි කියන ඒවා ඇවිල්ලා ඒවා මේ සංයෝජන ධර්ම නෙවෙයි. ඒවා සංයෝජන විප්‍රයුක්තයි. ඇයි එහෙම කියන්නේ? ඒ පින් සිත්වල ලෝභය නැහැ, පටිගය නෑ, මෝහය නෑ, මානෙ නෑ, ditthi විචිකිච්ඡා උද්ධච්ච ඉස්සමච්චරි මොකක්වත් කහටක්, කිලුටක්, නරකක්, කළු පාටක්, තාරගුලියක් නැති හින්දා ඒව ඇවිල්ලා සංයෝජන ධර්මයන්ගෙන් අයින් වෙච්ච ධර්ම. දැන් අපි හිතනම මෙහෙම. උපාසකම්ම කෙනෙක් අරලියා මල් ටිකක් පූජා කරලා එයාට බැරි බැරි ගාතේ අරණ්‍යා මල් ටිකක් කඩාගෙන ගිහිල්ලා තමන්ට පුළුවන් ප්‍රමාණයේ විහාරය සුද්ධ කරලා අතුපතු ගාලා මේ මල් ආසනයත් සුද්ධ කරලා තමන්ට පුළුවන් ප්‍රමාණයේ මල් 25ක් 30ක් ගිහිල්ලා අර ආසනයෙන් තියලා අරලියා මල් ටික ඔන්න බුදුරජාණන් වහන්සේට දන්න පහේ ගාතාවක් කියලා පූජේ විබුද්ධං හරි වන්න ගන්ධ හරි කියලා පූජා කරනවා. ඒ පූජා කරන වෙලාවේ හිතනද ලෝභය නැ, පටිඝය නැ, මෝහය නැ, මාන මුකාකවත් නැ. අන්න ඒ නිසා ඒ ඒ උපාසකම්මගේ හිතේ ඒ වෙලාවට අරලියා මල් පූජා කිරීමේ ක්‍රියාව තුළ වැඩ කරන්නේ සංයෝජන විප්පයුක්ත ධර්ම. සංයෝජන විප්පයුක්ත ධර්ම. ඔය අම්මා ඔහොම මාසයක් අමාරක් ওই වැඩේ ඔහොම උදේහාවා කරගෙන ගිහිල්ලා ඉතින් ඒ අම්මා කර්මානුරූපව මිය පරලෝ යනවා. මිය පරලෝ ගිහිල්ලා යා උපදිනවා තවතිසාවේ හරි ඊටත් ඉහළ දිව්‍ය ලෝකයක උප්පත්තිය ලබනවා. දැන් ඊ උපදුනේ ඒ විපාකයට. එහි පහළ වෙන්නේ මේ ඇති කරලා වූ කුසල චේතනාවන්ගේ විපාක ශක්තිය ගුණ ශක්තිය. අපිට කොහොම හරි 이르දිවතෙක්ගේ මාර්ගෙන් හෝ වේවා ස්වාමින් වහන්සේ නමකගේ මාර්ගෙන් හෝ වේවා එතුමියම ඇවිල්ලා කියලා හෝ වේවා කුමන ක්‍රමයකින් හෝ වේවා නිවැරදිව එයා කරපු වැඩේට අනුකූලව ඒ උපන්න බව අපිට ඔන්න ආරංචි වෙනවා දැනෙනවා මනුස්ස ලෝකයට ඔන්න කතනේ ආවා. දැන් අපි ඒ විස්තරය අහලා සන්තෝෂ වෙනවා. දැන් එයා මොකද කරන්නේ? එයා මල් පූජා කළා සංයෝජන විප්‍රයුක්තයි විපාක විඳිනවා සංයෝජන විප්‍රයුක්තයි. දැන් මොකද කරන්නේ? අපි මේ මේක අහපු ගමන්ම අපි මේ සම්පත්තියට, එයාගේ සැපයට, එයාගේ වටිනාකමට, එයාගේ ගුණයට, එයාගේ කීර්තියට අපි ලෝභ කරනවා. ආන්නේ ඒ ලෝභ කිරීමට අපේ ලෝභයට, අපේ ආසාවට, අපේ තිබෙන්නා වූ ඕනෑකමට ගොදුරු උනේ මොකද්ද? අර අම්මගේ ඒ අම්මගේ මල් පූජාව, එයාගේ අතුගෑම, එයාගේ වන්දනාව, එයාගේ විපාකය. ඒක නිසායි කියන්නේ සංයෝජන ධර්මයන් එක්ක යාගේ හිත සම්බන්ධතාවයක් නැති වුණත් හැබැයි සංයෝජන හදන්ත තවත් හිතක එහෙම නැත්නම් අනිත් හිතවල හැදෙන්නා වූ සංයෝජන වලට හැබැයි ඒක ගොදුරු වෙනවා. ඒක නිසා කියනවා සංයෝජන කෝපට ධම්මා සංයෝජනියාපි කියලා. තව ටිකක් ඉස්සරහට යනකොට කියනවා එතකොට මේ ඒ සිත් මේ දැන් ඒ නිකම්ම නෙවෙයිනේ. එයාගේ හිතේ වැඩ කරනවා චෛතසික ධර්ම 38ක් වරින් වර අඩු වැඩි වශයෙන්. ඒවත් සංයෝජනීය විප්‍රයුක්ත ධර්ම හැටියට තමයි එතනදී සලකන්නේ. ඊළඟට කියනවා මේ සංයෝජන විප්‍රයුක්ත ධර්ම කියලා උද්දච්ච සිත ගන්නවා. සංයෝජන විප්‍රයුක්ත ධම්ම කියලා කියන්නේ මේ ඒ උද්දච්ච සිත මෝහසිත ගන්න මෙන්න මේ විදිහටයි. දැන් මේ මයික්ස් ඔෆ් කරගන්න මේ අපි හිතමු ඒ මෝහසිතේ ඒ මෝහසිතේ තිබෙන්නේ මෝහසිතේ තිබෙනවා ප්‍රධාන ප්‍රධාන ධර්මයක්. ඒ තමයි මෝහ ගතිය. ඒ මෝහ ගතිය ඇවිල්ලා වෙනත් එකක් එක්ක සහසම්බන්ධ වෙන්නේ නැති නිසා මෝහය වැඩි නිසා දැන් මෝහය මෝහයත් එක්ක හිටියයි කියලා කියන්න බෑනේ. මෝහය මෝහයත් එක්ක හිටියයි කියලා කියන්න බෑ. ඒක නිසා ඒ මෝහසිත එක ක්‍රමයකට අතහරිනවා හේතුව දැන් ඒක මේ මෝහය අනිත්‍යත් මෝහය අනිත්‍යත් වල මෝහය තියෙනවා ලෝභ සිතෙත් මෝහය තියෙනවා පටිඝ සිතෙත් මෝහය තියෙනවා මානසිතෙත් මෝහය තියෙනවා දිට්ඨියත් මෝහය තියෙනවා හැබැයි මෝහසිතේ මෝහසාගත මෝහමූල සිතේ නැවත මෝහයක් වෙන්න වෙන මෝහයක් නැහැ ඒක නිසා ඒ සිතේ ප්‍රධානම රූට් එක මෝහය නිසා ඒක අතාරිනවා අනිත් එක තමයි රූප ටික අතාරිනවා. ඔය ධර්මතා 136 තමයි අතාරිනවයි කියලා කියන්නේ. එතකොට අනෙක් කාරණේ තමයි මේ සංයෝජන විප්‍රයුක්තයි හැබැයි සංයෝජන වෙන්නේ නැති ධර්ම. සංයෝජන විප්‍රයුක්තයි සංයෝජන වෙන්නේ නැති ධර්ම. ඒ ටික මම හිතනවා තේරුණායි කියලා ඒ ලෝකෝත්තර ධර්මනේ. ওই විදිහටයි මහත්තයා ගන්නෙ. මේක ඇහුණද වැටුණාද තේරුණාද? අවසන් සමේ එහෙමයි සයිනන්ස්. ඒක මට තේරුණා දෙන්නේ. තාර්ක මහත්මයා ඔබතුමා ඔබතුමාගේ ප්‍රශ්නේදී ඔබතුමා ඇහුවා නේද කිසියම් චිත්තයක් ඒ චිත්තය දුන්නේ නැත්නම් මොකද කියලා මොකද්ද ඒ චිත්තේ? අර මතක නෑ මොකද්ද ප්‍රශ්නේ? ඔව් නෑ ඔබතුමා දැන් ওই කොටස ගැනම කියනකොට ස්පෙસિෆිකලි විශේෂයෙන්ම අහන්නේ දෙක චිත්තයක් එතෙන්දී අහුවේ මේ ඔය දැන් ෆයිනන්ස් කිව්ව මේ මොහ මූලික සිත් දෙකෙන් අර උද්දච්ච සිතේ තියෙන මෝහය කියලා තමයි මම ලියාගෙන තිබුණේ. එතෙන් ඒකත් එකතු වෙනවා කියලා මේකට. ඒක මම හිතන්නේ ෆයිනන්ස් මෙතෙන්දී තේරුම් කරලා දුන්නා කියලා මට තේරුණේ. හොඳයි. හරි මහත්තයා ඔබතුමා කතා අතරන් කරන සිනදයට දැන් වටා කරන්නේ වඩා තිබුණු සාකච්ඡාවට සහභාගී වෙන දරුණෙත් තමයි සිංහ මාගේ මයිසන්ට සාකච්ඡා සම්බන්ධ වෙච්ච ඇති ඒ සාකච්ඡාවේදී මතුවන ප්‍රශ්න මොනවද තියෙනවද දැන් ඒ ඒව අහන්න අවස්ථාවක් කියලා මම හිතනවා කියලා සර්නේ හොඳයි ආදි මහත්මයා මේ කල්යන මිත්‍ර වෙන ප්‍රශ්න නැත්නම් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. ස්වාමීන් වහන්සේ අපි එහෙමනම් අද දවසේ සාකච්ඡාවට වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ආ හොඳයි. අද මම මතක් කරන්න අදහස් කරගෙන හිතාගෙන ඉන්නේ මේ ඒ වගේම සලකන ඔය සංයෝජනීය ධර්ම වලට ටිකක් කිට්ටුවෙන් යන මේ තවත් ධර්ම ටිකක් ඒ ධර්ම ටිකත් විදි 6කට කියවෙනවා ඒවට කියනවා ගැට ධර්ම කියලා ගැට ඒ ධර්ම තමයි ගන්තනීයා ධම්මා අගන්තනීයා ධම්මා කියලා. ගන්ත කියලා කියන්නේ pāli භාෂාවෙන් ගැට කියන එකයි. ගැට ගහනවා. යම් කිසි දෙයකට සම්බන්ධ කරලා හොඳට තදින් හයියෙන් බඳිනවා. ආන්නේ බන්ධනය කරන සංයෝජන කියන එකත් නිකන් ඇහුවන් පස්සේ හිතෙනවා මේ ඒ වගේ එකක් නේද කියලා සංයෝජන ධර්ම හරියට යුග සංයෝජන ධර්ම හරියට වියගා වගේ ගාන්තනීය ධර්ම හරියට විග වියගාට තිබිලා ගැට ගන්නවා හරකෙක් මේ හරකෙක් වියගා කරේ තියලා වියගා ඒ ගැටේ දාන්න වගේ තමයි මේ ගාන්තනීය ධර්ම ගැට ධර්ම ගැට ගැහෙන ධර්ම ගැට ගහන ධර්ම ඉතින් ගන්තනීය ධර්ම තිබෙනවා එකක් තියෙනවා ගන්තනීය ගැට ගහන ධර්ම අනිත් එක තමයි අගන්තනීය ධර්ම කියලා. ඉස්සර වෙලා අපි ඒ මොනවාද කියලා පළමුවෙම තේරුම් ගනිමු. දැන් මෙතන නම් කරනවා ගැට වැටෙන ගැට වටන ධර්ම සහ එහෙම ගැට ගහන්න ගැට ගැහිමක් නැති ධර්ම කියලා. ඒ ධර්ම තියෙනවා අපිට දැනට තියෙන්නේ හොයාගන්න සිත් ධර්මතා 170ක පමණයි. නොඑක් ආකාරයේ තිබෙන්නා වූ හැඩවැඩ තිබෙන්නා වූ ධර්ම තියෙනවා 170ක්. සාන්ත ධර්ම, රළු ධර්ම ඒ අතරින් තමයි මේ ඒ ගොඩේ තමයි ඔය ගැට ගහන ශක්තිය තිබෙන්නා වූ ධර්මත් මතුවේනේ. එතකොට ගන්තිනීය ධර්ම තියෙනවා හරි ලේසියි තේරුම් ගන්නට ලෝභයත් ඒ වගේම කතන කියන ලෝභයයි, ద్వේෂයයි, මෝහයයි අනිත් එක තමයි චෛතසික ධර්ම ඒ තුනක් අයින් වුණාට පස්සේ අනිත් කොටස තමයි චෛතසික ධර්ම 43. මේ ගැට ගැහිීමේ වැඩේ කෙරෙන්නේ ලෞකික පැත්තට විතරයි. ලෝකෝත්තර ධර්මවල හරීම සැහැල්ලු ගතියක් තියෙන ගැට යදින්නේ ඒක නිසා ඔය ගන්තනීය ධර්ම කියන ගැට ධර්ම කතා කරනකොට එන්නෙම එන්නෙම සිත් 81 පමණයි. සිත් 81ක් ලෞකිකයි, ඒ සිත් 81යි චෛතසික ධර්ම 49යි ඊළඟට රූප තිබෙනවා 28ක් මෙන්න මේ ටික තමයි අනිත් පැත්තට සලකන්නේ මේ ගන්තනීය ධර්ම හැටියට සලකන්නේ අගන්තනීය මේ ගැට වැටෙනකොට ඒවත් එක්ක යෙදෙන ධර්මයක් තිබෙනවා අගන්තනීය ධර්ම කියලා කියන්නේ. එතකොට ඒ වාගේ ගැටවලට අහු වෙන්නේ නැති ඒ තමයි ලෝකෝත්තර ධර්ම සිත් වශයෙන් 8යි, චෛතසික ධර්ම වශයෙන් 36යි, ඊළඟට නිර්වාණ ධාතුවයි. මේ ධර්ම ටික වැටෙන්නේ නැහැ ගැට ගැටවලට ගැට ලීලා යනතර අගන්තනීය ධර්ම ගැට ලෞකික ධර්ම තමයි අර මේ අහුවෙන්නේ ගැට ධර්ම හැටියට ඒ ඒ ටික ওই විදිහට අපි තේරුම් අරගෙන අනිත් එක තමයි දැන් මේ ධර්ම ටික තේරුම් අරගෙන ඊට පස්සේ තව එකක් තේරුම් ගන්න ඕනේ ගන් මේ ගැට ධර්මත් එක්ක යෙදෙන ධර්ම. ඒක පාලියෙන් සඳහන් කරන්නේ අපි මුලින් කිව්වා වගේ ගන්ත සම්පයුක්ත ධර්ම කියලා. ගන්ත විප්පයුක්ත ධර්ම. දැන් උඩින් කියවන්නේ උඩින් කියවන්නේ අපි ඡයසිත 81ක් තියෙනවා කියලා ලෞකික සිත් 81ක් ඊළඟට චෛතසික ධර්ම 49ක් තියෙනවා කියවනේ ඊළඟට රූප ධර්ම 28ක් තියෙනවා කියලා කියවනේ ඒ ධර්මත් එක්ක යෙදෙන්නා වූ සංපයුත්ත වන්නා වූ එකට වැඩ කරන්නට මතුවෙන්නා වූ ධර්ම ස්වභාවයට කියනවා ගන්ත සංපයුත්තයි කියලා. එහෙම නැත්නම් ගැටත් එක්ක මිශ්‍ර වන්නා වූ ධර්ම. ඒ ධර්ම ටික තමයි අපි ඔය ගන්ත ධර්ම ඔක්කොම අහුවෙන්නේ සිත් 12ක් තිබෙනවා සිත් 12ක් තියෙනවා අකුසල් සිත් හැටියට ලෝභ මූල වශයෙන් 8ක් ද්වේෂ මූල වශයෙන් දෙකක්, මෝහ මූල වශයෙන් තුනක්, මෝහල මූල වශයෙන් දෙකක්. ඒකෙන් මේ විශේෂයෙන්ම ගැට ධර්ම හැටියට සලකන්නේ එහෙම තිබුණට ප්‍රධාන ගුලි ගැට තිබෙන්නේ දෙකක් ඇතට. ඒ තමයි දේශමූල සිද්දකේ තිබෙනා මෝහයක් කොහොමද තියෙනවා අනිත් ද්වේෂයයි මෝහය මේ ලෝභයයි. මේකෙන් තමයි සංසාරයට සත්වයාව බන්ධනය කළ තියන්නේ උපකාරකයා තමයි මෝහය. මේක අපි මෙහෙම දිහට තේරුම් ගනිමු. මේ දේශය කියලා කියන එක කොහොමද ගැටේ වැටෙන්නේ කියලා. ගැට ගැහෙන කියලා. අපි කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ අපි ලස්සනට අහපු කතාවක් තමයි නහි වේරේන වේරාණී සම්මන්තේජ උදාචනං අවේරේනච සම්මන්තේ ඒස ධම්මෝ සනන්තනෝ කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනා ලෝක ප්‍රසිද්ධ දේශනාවක් ඒක දේශනා කළේ කාටද අර මේ කාලයක් කෙනීගේ වෛරයට නිදේ වෛරෙන් වෛරය සංසිඳන්නේ නැහැ කියලා. මේ වෛරය එහෙම නැත්නම් අපි මේ මේ ඒ ඒ වචනේ දාන්න නැතුව මේ ගැටේ වැටෙන ධර්මයේ බලමු කොතනින්ද ගැටේ වැටුනේ කියලා. මයික්ස් ඕෆ් කරගන්න. එක තරුණයෙකුට අම්මගේ බලකිරීම මත මයික්ස් ඕෆ් කරගන්න. මේ එක තරුණයෙකුට තමන්ගේ මවගේ බලකිරීම මත විවාහයක් කරලා දෙනවා. ඒ පළමුව ඒ විවාහ කරලා දුන්නාට පස්සේ මේ පළවෙනිම බලාපොරොත්තු වෙන කාරණේ තමයි පවුලට දරුවෙක්. ඒ කාන්තාවට දරුවෝ ලැබෙන්නේ නැහැ. මයික්ස් ඕෆ් කරගන්න. ඒ කාන්තාවට දරුවෝ ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද උනේ? ඒ කාන්තාවට ළමයි හම්බෙන්නේ නැහැ කියලා වෙන කාන්තාවක් එක් කරගෙන ආවා. ඒ කාන්තාවට ළමයි ලැබෙනවා. ඒ කාලේ හැටියට විවාහ කීපයක් කරගන්න පුළුවන් ඒ සමාජයේ තලයේ හැටියට. දෙවෙනිව ගినాපු එක්කිනාට තමයි දැන් ළමයි හම්බෙන්නේ. එතකොට වරප්‍රසාද පිළිගැනීම සියලුම දේවල් අර ඉස්සර වෙලා භාර්යාවට වඩා අර දෙවෙනිව ආපු භාර්යාවට ලැබුණා. ඒක නිසා පළවෙනි භාර්යාව මොකද කළේ? අර දරුවා නැසුවනේ. අපි අහලා තියෙනවනේ. ඒ දරුවා අනිත් එක්කෙනාගේ අර හම්බෙන්න යන දරුවාව විනාශ විනාශ කරා. ඉතින් මේ ඒ දරුවා නැති කරා, ඒ දරුවා විනාශ කරා. ඊට පස්සේ ඔතනින් තමයි වෛරය පටන් ගත්තේ. අන්න දැන් මේ දෙන්නාගේ සංසාර බන්ධනය මේ දෙන්නාගේ වෛරය මේ දෙන්නාගේ ඉස්සරහට මේ සසර ගෙන යෑම ගෙන යෑම මේ දෙන්නාගේ තිබෙන්නා වූ වෛරය එකට හරියට කොතන හරි අවුවෙච්ච ගමම්ම මේක වැඩකරන්න ගැටේ වැටුණා. සංසාරයට ගැටේ වැටුණා පුජ්‍යලයාට පුජ්‍යලයා වශයෙන් ගැටේ වැටුණා. ඒක නිසා ද්වේෂය කියනා උදය ගන්ථ ධර්මයක් හැටියට තමයි ගැට ගහන්නව ධර්මයක් හැටියට සැලකන්නේ. ඒ කතාවත් එහෙම තිබිච්චාවේ ආහිතන්ට බලන්න මේ අපේ බෝධිසත්වයන් වහන්සේ සේරිවාණී ජාතකයේදී බෝධිසත්වයන් වහන්සේ නිර්ලෝභීව යහපතක් කරනවා තමන්ගේ සම්පත තමන්ගේ වෙළඳාම හරියාකාරව කරගන්න බැරි වීමේ පාඩුව මත අර මේ ඒ වංචනික වෙලෙන්දා බෝධිසත්වයන් වහන්සේට වෛර කරනවා වෛර බඳිනවා. එතනත් පලි ගැනීම සඳහා සංසාරයට යන මහා විශාල කළු පාට ගැටයක් ඇතනවා. ඒක නිසා මේ ද්වේෂ මූල සිත් දෙකම දේශ මූල සිත් දෙකේම තිබෙන්නා වූ ද්වේෂය ඒ සිත් දෙකම ගණන් ගන්නේ ගැට ගහන්නා වූ ධර්ම හැටියට. ගැට වැටෙන ධර්ම හැටියට, ගැට ගන්න ධර්ම හැටියට. අනිත් එක තමයි ලෝභ මූල සිත්වල තිබෙනවනේ ගැට වැටෙනකම ඒක නම් කොහොමද දන්නවනේ. දැන් ඒකට සාමාන්‍යයෙන් හිතුවොත් එහෙම මෙන්න මෙහෙම. මේ මරණාසන්න අවස්ථාවේදී ඔය එක එක්කෙනා ගිහිල්ලා ඔය වැඩිපුර යන්නේ නැතුව ඒ ගෙවල් ගම ගෙවල් ගෙදරම වත්තේ පිටියේ ඊළඟට තමන්ගේ ඉඩකඩම් වල මේ එහෙම නවතිනවයි කියලා අපි දන්න අහලා තියෙනවනේ වැඩි ඈතක යන්නේ නැහැ. එහෙම වෙන්නේ ඇයි? එහෙම යන්න බැරි ඒ අයගේ හිත ඒ වස්තුවට ඒ දේවල් වලට ගැට ගැහිලා ගැට වැටිලා තියෙන ඒකට මූලික ධර්මයේ තමයි ලෝභය. ඒ නිසා ගන්ථ ධර්ම කියලා කියන්නේ ආන්න ඒ වගේ ලෝභයෙන් ගැට ගසනවා, ද්වේෂයෙන් ගැට ගසනවා ආන්න ඒ ධර්මතා දෙක අයින් කරයින් පස්සේ අපි හිතමු මේ තව එකක් අපි හිතා ගන්න ඕනේ මේ අකුසල ධර්ම අකුසල් සිත් තියෙන්නේ 20 අකුසල් සිත් තියෙන 12යි. ඒ අකුසල් සිත් 12ේ මේ වැඩ කරන චෛතසික ධර්ම තිබෙන්නේ 27යි. චෛතසික ධර්ම 27ක් වැඩ කරනවා. ඒ චෛතසික ධර්ම 27න් මේ ලෝභයයි මේ ද්වේෂයයි දෙක ගත්තයින් පස්සේ චෛතසික ධර්ම 25ක් තියෙනවා. දැන් මේතන සලකන්නේ කොම නෙවෙයි මේතන සලකන්නේ මේ 12 වැඩ කරන ටික විතරයි. එහෙම ඇතුණයින් පස්සේ විශේෂයෙන්ම මේ දුක් ද්වේෂයයි ලෝභයයි කියන දෙක ගන්ත සම්පයුක්ත ධර්ම. දැන් කුසල සිත් වැඩ කරන්නේ නැහැනේ මේ කුසල සිත් වැඩ කරන්නේ නැහනේ කුසල චෛතසික වැඩ කරන්නේ නැහනේ ඔය කෙලෙස් එක්ක එහෙම නැත්නම් අකුසල් එක්ක ඒක නිසා මේ චෛතසික ධර්ම 25 තමයි ගන්තනීය ධර්ම හැටියට සලකන ගන්ත ධර්ම හැටියට සලකන ගන්ත සම්පයුක්ත ධර්ම ඒවත් එක වැඩ කර. අනිත් එක තමයි තව එකක් තිබෙනවා ගැට නැති ගැටත් ගැටවලට අවුවෙන්නේ නැති ගැට සම්බන්ධයේ මිශ්‍රයක් නැති ධර්ම තියෙනවා. ඒකට කියනවා ගන්ධ විපයුත ධර්ම. ගැට වලින් මිදිච්ච ධර්ම කියලා. ඒවා ඒවට කියනවා මේ අර ලෝභ මූල සිත් tikai දේශ මූල සිත් tikai ගත්තයන් පස්සේ මේ හැදෙනවනේ සිත් 10ක්. ඒ 10 අයින් වුණාම තව තියෙනවා සිත් වශයෙන් අපිට එකතු වෙනවා තව සිත් 79ක් විතර. ඒ 79යි ඒ සිත්වල වැඩ කරන්නා වූ සාමූහික චෛතසික ධර්ම 38ක් එකතු වුණාම ඒකට රූප ටිකත් එක්ක ආසුනා 28 නිර්වාණ ධාතුවත් එක්කාසු නැන් පස්සේ මේ සමූහය අර කියන ගැට මිශ්‍ර නැති ධර්ම හැටියට සලකනවා. ඒක නිසා කියනවා ගන්ධ විපයුත් ධර්ම කියලා. මේ මේ කතාව කරනකොට සූත්‍ර දේශනාවක් මේ සූත්‍ර දේශනාවක් අපි අහලා තියෙනවනේ වෙනස්. අවිජ්ජා නීවරණානම් තණ්හා සංයෝජනානම් කියලා එකක් තියෙනවනේ. ඔක නිතර කියනවා. අවිජ්ජා නීවරණානම් අවිද්‍යාව සලකනවා වහන ධර්මයක් හැටියට අඳුරු කරන ධර්මයක් හැටියට ඊට පස්සේ තණ්හා සංයෝජන තණ්හාව සලකනවා බැඳෙන ධර්මයක් හැටියට. ඒකේ විශේෂයෙන්ම තණ්හාවට බැඳී යන්ට උපකාර කරනවා අන්ධකාරය කරන්නා වූ නොවැටෙන ගතිය. අන්ධකාර කරන නොවැටෙන ගතිය උදව් කරනවා. මෙතන ඒ අන්ධකාර කරන ගතිය තියෙනවා. හැබැයි ගාන්ත ධර්ම හැටියට විශේෂයෙන්ම කතා කරන්නේ මේ කියන්නා වූ ප්‍රධාන ද්වේෂයයි මෝහ ද්වේෂයයි ලෝභයයි දෙක. එතකොට ගාන්ත සම්පයුක්ත ධර්ම ගැට එක්ක එක්කාසු වෙලා කෙරෙන ධර්ම ගාන්ත විපයුක්ත ධර්ම කියලා කියන්නේ ගැට වලින් අයින් වෙච්ච ධර්ම කියන එකයි. තව එකක් තියෙනවා ඒක මිස්සරහට අර අරගෙන යනකොට සමහර ඒවා තිබෙනවා ගැටේකුත් වෙනවා ගැට ගැහි යන ගතියකුත් තියෙනවා ගන්තාචේව ධම්මා ගන්තිනීයාච ඒ වගේම තමයි ඒවා ගැටේට අහු වෙනවා දැන් අපි මුක්කට හරි දෙයක් ගැට ගන්නවා කියලා කියන්නේ බඳිනවා කියලා කියන්නේ බඳින එකක් තියෙනවා බැඳෙන එකක් තියෙන ඉස්සෙල්ලා වගේ ගැට ගහන එකක් තියෙන ගැටේට අහු වෙන එකක් තියෙනවා. ගන්තාචේව ධම්මා ගැටයක් වෙනවා වගේම ගන්තනීයා ගැට ගැහි යන ධර්මයක් තියෙනවා. ගන්තනීයාචේව ධම්මා නෝ ගන්තා. සමහර ඒවා ගැට ගැහෙනවා ගැටේට අහු වෙනවා. නමුත් ඒවා ගැටයෙන් බැඳී ගියාට ඒවා ගැට නෙවෙයි. එහෙම ධර්මයක් තියෙනවා. අපි ඒ තුන සම්බන්ධයෙන් අපි කෙටියෙන් අද කතා කරමු. ගන්තාචේව ධම්මා ගන්ත නීය. ඒ කියන්නේ අර කියපු ධර්මතා තුන ඒ තමයි ලෝභ මූල සිතේ තිබෙන්නා වූ ධර්ම ටිකයි ලෝභ ලෝභයයි ඊළඟට ඒකේ මෝහය තියෙනවා අනිත් එක තමයි ද්වේෂය. එතකොට මේ ටික ගන්තනී ගන්ත ධර්ම ඒ වගේම තමයි ඒව ඒවට මේ ඒක තේරුම් කරන්න කොහොමද? ගැට ධර්මයක්ුත් වෙනවා ඒ වගේම ගන්තනීයත් වෙනවා මේ ගෙවල් වල මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා ඔය මේ සමහර වෙලාවට මේ ගිහි ජීවිතයේ මේ මිනිස්සු වැදගත් මිනිස්සු ඉන්නවනේ අපි සලකනවා වැදගත් මිනිස්සු කියලා මේක උදාහරණයක් මේකට තේරුම් ගන්නට මේ වැදගත් මිනිස්සු කියලා සාමාන්‍ය මිනිස්සු සලකන්නේ අහංකාර මිනිසුන්ටයි. ධර්මානුකූලව වැදගත් මිනිස්සු කියලා සලකන්නේ කරුණාව මෛත්‍රියේ තිබෙන මිත්‍රශීලී ගුණ තිබෙන නිර්හංකාර ගතිය තිබෙන දැක්කම මිනිසෙක් එක්ක ප්‍රියමනාපව කතා කරන hina වෙලා යන ඒ වගේම මිනිසෙකුට මිනිසෙක්ගේ අනිත් කෙනාගේ ට ගරු කරන ආන්න ඒ වගේ ಗುಣ ස්වභාවයක් තියෙන මිත්‍රශීලී සත්පුරුෂ ධර්ම අංගෙන් පිරිච්ච එක්කෙනා තමයි ධර්මානුකූලව සත්පුරුෂ සහ වැදගත් හැටියට සැලකෙන්නේ. හැබැයි සමාජයේ ඕක ඔයමින් මෙන් නෙවෙයි මිනිස්සු වැදගත්ය කියලා කියන්නේ. කොහේ හරි තැනක ගිහිල්ලා ඔය අත් දෙක බැඳගෙන හිටගෙන ඉන්නවා නම් කාත් එක්කවත් කතා කරන්නේ නැත්තම් බුම්මාගෙන ඉන්නවා නම් ඉතින් මිනිස්සු ඕන් ඔය වගේ අයට තමයි සමාජගත වැදගත්කම ආරෝපණය කරලා තියෙන්නේ. මේ ඔය ගතියට සමහර අය කැමති. ඔය ගතියට සමහර අය කැමති. ඉතින් මේ මේ කියන සමහර වෙලාවට මිනිස්සුන්ට මේ හරියට දොස් කියනවා. එහෙම නැත්නම් අපි හිතමු පවුලේ අයට ගමේ මිනිස්සුන්ට මහා හයියෙන් බැනවදිනවා. එහෙම නැත්නම් ගහන්න යනවා. මේ වගේ අය සලකන්නේ මහා වීරයෝ හැටියට. ඊළඟට මහා වැදගත් බලවත් අය හැටියට තමයි සලකන්නේ. ඉතින් මේ මේවා ඇවිල්ලා හොඳ ධර්ම නෙවෙයි. මේ බලවත්ය කියලා කතා කරන්නේ ද්වේෂයනේ. ඒකේ හැප්පිලා තිබෙන මෝහයනේ. ද්වේෂයයි මෝහයයි දෙක තමයි ඔය. එතකොට ද්වේෂයයි මෝහයයි මෝහයයි ලෝභයයි ඕවනේ තියෙන්නේ. සමහරට මාන්නෙන්න පුළුවන්. මේවා මොනවද? මේවා ඇවිල්ලා ගැට ගැහෙන ගන්ත ධර්ම. ඕක බලාගෙන ඉන්නවා කෙනෙක්. ඕක බලාගෙන ඉන්න අයට හිතෙනවා මාත් වැදගත් එක්කෙනෙක් වෙන්න ඕන කියලා. මාත් වැදගත් එක්කෙනෙක් වෙන්න ඕන හිතලා ඊට පස්සේ මොකද කරන්නේ? අර අකුසල් ටික ඔක්කොම අනිත් එක්කෙනා බලාගෙන වැදගත් වෙන්න ඕනේ හින්දාවෙන් අනුකරණය කරනවා. එතකොට මේ තියෙන්නේ උනේ මොකද්ද? අර තියෙන්නේ අකුසල්. ඒවට කැමති උනේ එක්කෙනාගේ හිතෙත් අකුසල්. ගන්තා චේව ධම්මා ගන්තනීයාච. ගැට ධර්ම වලට ගැට ගැහෙන ධර්ම වලට තමයි කැමති උනේ. ගැට ගැහෙන ධර්ම වලට තමයි ඇලුම් කළේ. ගැට ගැහෙන ධර්ම වලට තමයි තවත් ගැටයක් ගහගත්තේ. ඉතින් ඒක නිසා ආන්න ඒ වාගේ ස්වභාවයන්ට කියනවා ගන්තාචේව ධම්මා ගන්ත නීයාච කියලා. හැබැයි සමහර ඒවා තියෙන එහෙම නෙවෙයි. ගන්තනීයාචේව ධම්මා නෝච ගන්තා. දැන් මේ මේක උදාහරණයක් සමහර වෙලාවට කරුණා මෛත්‍රිය තියෙන මිනිස්සු ඉන්නවා. කරුණා මෛත්‍රිය තියෙන මිනිස්සු ඉතින් බොහොම නිෂ්කලංකව නිස්පාසුවේ. ඉතින් මේ ඔය පාඩුවේ තමන්ගේ දෙයක් කරගෙන ඉතින් ඔහේ ඉන්නවා. ඉතින් එයාගේ හිතේ කිසිම ඔය ලෝභයක්, ද්වේෂයක් මොකක් නැහැනේ. ඉතින් යන්නෙත් එන්නෙත් හිමීට කතා බහ කරන්නෙත් හිමීට ඉතින් මේක බලාගෙන ඉන්නකොට මේ අනිත් අයට පේනවා නිකම් මහා නිකන් නිවට පහේ කිසිම හයියක් හත්තියක් නැති නිකාම නිකන් ඔහේ ඉන්න මිනිස්සෙක් කියලා එයාගේ තිබෙන්නා වර නිස්කලංක ගතියට කරුණාවන්ත ගතියට මෛත්‍රී සහගත ගතියට මේ මිනිසයා කිසිම හයියක් නැති මිනිසෙක් මේ වගේම පෞරුෂත්වයක් නැති මිනිසෙක් හැම එකටම කියනවා අන්න ඒ වගේ අර අනෙක් මිනිසයාගේ තිබෙන ඒ කරුණා ගුණයට මෛත්‍රී ගතියට මෛත්‍රී ධර්මයට කරුණා ධර්මයට ඒ යහපත් ගුණ යන්ට අනිත් එක්කෙනෙක් තරහ ඇති කරගන්නවා. ආන්න එතකොට ඒකේ තියෙන්නේ මොකද්ද? ගන්ත ගන්තනීය ධර්ම තිබෙනවා. හැබැයි ඒවා ගන්ත නෙවෙයි. දැන් මේ මිනිස්සයා මෛත්‍රී සහගත එක්කිනා කරුණාවන්ත එක්කිනාගේ කරුණාවන්ත එක්කෙනාගේ ඒ කරුණාවන්ත කමට තමයි අනිත් එක්කෙනා ගැට හදාගත්තේ. හැබැයි මේ මිනිස්සයා කිසි වරදක් නැහැ. මෙයාගේ හිතේ එහෙම ගැට ගැහෙන ධර්ම නෙවෙයි තියෙන්නේ. ආන්නේ එහෙම බැලුවම අපිට තේරෙනවා ගන්ත ධර්මයි ගන්තනීය ධර්මයි අනිත් එක ඒ වගේ ග්‍රන්ථ නොවන ධර්මයි කියලා. ඒ වගේ තිබෙනවා මේ ධර්ම මෙච්චරක්. ගන්තනීයාචේව ධම්මා නොච ගන්ත. ගන්තා මේ අපි සලකන්නේ කවදාකවත් කෙනෙකුට මේ ලෝකෝත්තර ධර්ම හිතාගන්න බෑ මිනිසෙකුට. ප්‍රත්‍යජන මිනිසෙකුට. ඒක නිසා ලෝකෝත්තර ධර්ම වල තියෙන ස්වභාවයේ හිතා ගන්න බැරි නිසා ඒ ටික හිමීට අයින් වෙනවා. හැම වෙලාවෙම මේ ඵල පටලැවිල්ල වැටෙන්නේ ගැට ගැහිල්ල වැටෙන්නේ ලෞකික සිත් වලයි. එතකොට ලෞකික සිත් 81ක් තියෙනවා කියවනේ. ගාන්ත ධර්ම ගැට ධර්ම තිබෙන්නා වූ මේ ටික අයින් වුණායින් පස්සේ 49ක් වෙනවා ඊට පස්සේ රූප ධර්ම තිබෙනවා 28ක් ඒ ටික ඇතුළම් ඒවා තමයි ඒ මේ ගැට ගැහෙන්නා වූ කැට හැදෙන්නා වූ ගන්ත නීය ධර්ම හැටියට සැලකෙන්නේ. හොඳයි අපි මේ මෙතනින් මේ ටික මම කෙටියෙන් නවත්තනවා. අපි ඊළඟට ඉස්සරහට සාකච්ඡා කරමු මේකෙන් කොටසක්. තව තියෙනවා මේක ගොඩාක් කියන්න අපි ඉස්සරහට මේ තියෙන ටික අරගෙන සාකච්ඡා කරලා හැබැයි මං හිතන හැටියට මේ පින්වතුන්ට මේක තේරුම් ගන්නට ඒ තරම්ම අමාරුවක් අපහසුයක් වෙන්නේ නැහැ කියලා හිතනවා හේතුව මේකට අනුරූපව මේක ඉස්සර වෙලත් මම ඔය සංයෝජන ධර්මයේම අපි කතා කරපු නිසා හොඳයි එහෙනම් සෑම දිනාටම තෙරුවන් සරණයි අපි මෙතන මේකෙන් ටිකක් අරගෙන අදට ප්‍රමාණවත් ආකාරයට සාකච්ඡා කරලා අපි සතුටු වෙමු හැම කෙනාටම ඉතින් ධර්මාභෝධය වේවා මේ වගේ මේ එකක් තමයි මේ මේ එක එක මානසික ගතිවල තිබෙනා වූ රළු ගොරෝසු සහ ඒ වගේ ඒ වගේ හැංගිලා තිබෙන හැංගිලා තිබෙන ගති මතු කරලා පෙන්වීම තමයි මේ මේකෙත් තියෙන්නේ. ඔය සංයෝජන ධර්ම, ආශ්‍රව ධර්ම, ගන්තනීය ධර්ම ඒ විදිහට කියන්නේ ඒවයි. අර තාර මේ තාර ගත්තයින් පස්සේ තාරවල තිබෙනවා කළු පාට ගතියයි ඇඟේ ඇලෙන ගතියයි. ඉතින් පාරේ යන්නත් පුළුවන් එහෙම එක්කක් තියෙනවා. නමුත් මේ ඒ වුණාට ඒකේ තිබෙනා වූ රළු ගුරුසු ගතිය නම් ඉතින් අයින් කරන්න බෑ. ඒකේ තියෙනා වූ අර කළු ගතිය අයින් කරන්න බෑ. තාර ගෑවෙන එකයි ඒ එක එක තැන ඒක තැනකනේ තියෙන්නේ. කළු පාට ගතියයි ඇලෙන ගතියයි නරක පාටයි ඔක්කොම එක ධර්මයක තියෙන්නේ. ඒ වගේ ලෝභය ගත්තයින් පස්සේ ලෝභය නියෝජනය කරනවා පුදුම විදිහේ ධර්ම කොටාසයක්. ඔය සංයෝජන ඕඝ ආසව ගන්ථ ඒ වගේ ධර්ම යෝග ඉතින් මේ අපි ඉස්සරහට ඒවා කතා කරනවා. අපි එහෙනම් මේ මෙතන ඒවාගේ වෙනස් ආකාර තමයි සලකන්නේ. අපි මේ ටික මෙතනින් ඉස්සරහට ගෙනියමු. හොඳයි. සෑම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සන්නාස වහන්සේ ඊට වැඩගත් කොටසක් අදත් අපිට කියලා දුන්නා සන්නාස මේ ආරම්භක ඉඳලා මට සම්පූර්ණ දැනගන්නවා අපි ඉස්සර කතා කරන සංයෝජන ධර්ම කියලා අපි කතා කළේ ස්වාමීන් එතන අර මේ අනාගතය සමග කැට ගහන අදහසකින් තමයි මේ අර සංයෝජන ධර්ම නවය ගැන කතා කළේ. එතන ස්වාමීන් මෙතන දැන් මේ මේ නවය තුලින් ගත් අයිති වෙනා මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන එකත් එතකොට මෙතන ගන්තා ධම්මා කියලා මෙතන අපි අදහස් කරන්නේ මේ අනාගතයේ හැම හැම කාලෙකදීම මේ ගැට ගැහෙන ගැට ගැහෙනේ අදහසින්ද සංසප්ත ගන්තිය ධම්ම කියලා මෙතන මේ ලෝභ දෝෂ මොහ විතරක් අරගෙන කතා කියලා සානස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තේරුම් මේකත් මේ ටිකත් මේ ටික වැඩ කරන්නේත් සංසාරේ කියලා ගත්තෙන් පස්සේ මෙහෙමයි. දැන් අපි අපි හිතාගත්ත සංසාරයක් තියෙනවනේ. ඉස්සර වෙලාම අපිට මේ සංසාරය ගැන අහන්න ලැබෙනකොට මොකක්ද ඔය සංසාරය හැමතැනම කතා කරනවා. ඊට පස්සේ කියනවා දිගට දිගට මේ උප්පත්ති වශයෙන් යන්නේකට කියනවා අපි උපදිනේ දැන් දිව්‍ය ලෝකෙ උපදිනවා බ්‍රහ්ම ලෝකෙ උපදිනවා මනුස්ස ලෝකේ යනවා තිරිසන් ලෝකෙ උපදිනවා ওই විදිහට යන්නේකට කියනවා මේ සංසාරේ කියලා. ඔහොම තමයි අපි සංසාරේ අහලා තියෙන්නේ. එතකොට අපි තේරුම් අරගෙන තියෙන්නේ මේ දිව්‍ය ලෝකයයි, මනුස්ස ලෝකයයි, තිරිසන් ලෝකයයි ඕකේ ඉපදි ඉපදි දිගට යන්නේක තමයි මේ ටික තමයි සංසාරය කියන්නේ කියලා. ධර්මයේ හැටියට ගැඹුරින් සංසාරේ කතා කරාන් පස්සේ ඕකේ පොඩි වෙනස් ආකාරයකුත් තියෙනවා. ඒ තමයි ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. නැති වෙච්ච දේ සමානව ඇති වෙනවා. ඇති වෙච්ච දේ හිතින්ද බැරිින්ද නැති වෙනවා. නැති වෙච්ච දේ එකේ නැති වෙච්ච එකේ කොනක් අල්ලගෙන නැති වී ගියා වූ දේ පොඩි සම්බන්ධතාවයකොත් හදාගෙන ආ එකක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක ඉන්න බෑ. ඒක නැති වෙනවා. ඔය ඔන්න ඔය ක්‍රියාවලිය තමයි හේතුවෙන් ඵලය ඵලයෙන් හේතුව හේතුවෙන් ඵලය ඵලයෙන් හේතුව ඔන්න ඔය යන්නා වූ වැඩසටහන තමයි මේ ගැඹුරින් බැලුවෙන් පස්සේ කතා කරනකොට සංසාරය කියලා කියන්නේ. දැන් මේ සංසාරයේට මේ කියන්නා වූ මේ මේකෙන් මිදෙන්න නොදී මේ වැඩ අපි කැමති මේ මේ වැඩසටහනෙන් අපි මිදෙන්න මේකෙන් අයින් වෙන්න. ඒ කියන්නේ මේ වැඩසටහනෙන් අයින් වෙන්න කැමති. දැන් මේකෙන් අයින් වෙන්න බැරි ඇයි? මේකෙන් අයින් වෙන්න බැරි අපිට තිබෙනවා මෝහේ දාපු දික්තියක්, මෝහේ දාපු द्वේෂයක්, මෝහේ දාපු ලෝභයක්. ඉතින් මේ ගැට නිසා මේ ධර්ම නිසා අපිට අහකට පැන ගන්න බෑ. ඒක නිසා මේකට ගැට ගැහිලා තියෙන්නේ. ඒ ගැට ගැහිලා තියෙන්නේ මොකටද? අර ඇති වෙලා නැති වෙනවා නැති වෙලා ඇති වෙනවා ඇති වෙලා නැති වෙනවා නැති වෙලා ඇති. ඔය ක්‍රියාවලියට තමයි අපිට කැමැත්ත තිබුණත් ඒක අහකට පැන්න බැරි. ඒක නිසා මේ ධර්මතා තුනට මේ ධර්මතා තුන අපිව මේ ක්‍රියාවලියට මේ වෙන දෙයට ගැටගස්සලා තියෙන හින්දා මෝහෙන් ලස්සන මෝහෙන් කරන්නේ මේ අපිට ඒ ඒ ඒ තියෙන වැඩසටහන තේරුම් ගන්න දෙන්නේ තේරුම් ගත්තොත් එහෙම අපි එකකින් අයින් වෙන්න බලනවා. ඒක නිසා තේරුම් ගන්නට දෙන්නේ නැතුව, වැටහෙන්න දෙන්නේ නැතුව අපි ඒක හොඳයි කියලා දෘෂ්ටි හොඳයි කියලා දෘෂ්ටියෙන් ගන්නවා. ඒ වගේම ඒ අපි තරහ වෙන්නේ මොකටද? තරහ වෙන්නේ ඇති වෙන දෙයකටයි නැති වෙන දෙයකටයි. එතකොට ලෝභ කරන්නේ මොකටද? ඇති වෙන දෙයකටයි නැති වෙන දෙයකටයි. දෘෂ්ටිගත වෙන්නේ මොකක් නිසාද? ඇති වෙන දෙයකටයි නැති වෙන දෙයකටයි. අපිට තේරෙන්නේ නැති මොකද්ද? ඇති වෙන දෙය නැති වෙන දෙය. ඒක නිසා මෙන්න මේකට තමයි මේ ක්‍රියාවලියට බඳලා තියෙන එක තමයි සංසාරෙට ගැටේ වටලා තියෙනයි කියලා කියන්නේ. කොහොම පින්සනස තව පොඩි ප්‍රශ්න තියෙනවා සාන්නත් එතකොට මෙතන දැන් අපි මේ ලෝභය ද්වේෂය කියන මේ ගැටය මෝහය තියෙන තාක්කල් මේ මේ සිදුවීම සිදුවෙනවා කියන්නේ සාන්නස ඒක අපිට මෙතන වැඩිපුරම මේ ගැන දැන් අපි මේ අවිද්‍යාව කියලා කතා කළේ මේ මෝහය තියෙන තාක්කල් අපි මේ ගැටයට අහු වෙනවා මේ කියන විදිහ තේරුම් ගත්තාම හරි සාන්නස මනස වහන්ස ඇහෙනවද කතා කරන දේවල්? ආ ඔව්. දැන් මේ කියන්නා වූ දෘෂ්ටියට, द्वේෂයට, මෝහය මේ ලෝභයට මේවා මේවා පිළිබඳව අපිට අවබෝධයක් නැහැනේ. මේවා පිළිබඳව හරියට තේරුමක් නැහැනේ. දැන් දවසක් මේ මහත්තයෙක් මගෙත් එක්ක මේ සාකච්ඡාවකට ආව බොහොම කල්. එයාට මේ එයා විද්‍යා ගුරුවරයෙක්. ඒ විද්‍යා ගුරුවරයා විද්‍යාත්මකව බුද්ධ ධර්මය කතා කරන්නට ආවා. මේ ඉතින් අපි මහණුනේ මේ විද්‍යාව ඉගෙනගෙන විද්‍යාව නිසා නෙවෙයි ශ්‍රද්ධාව නිසා. එතකොට අපිට ඒ තරම් ඔය විද්‍යාව කියලා ඉතින් ඔය ඉගෙන ගත්තට ඒ තරම්ම ඉතින් ලොකුම මේකක් නැහැ. ඉතින් තියෙන දේවල් ඉතින් ඔය වැඩකම් අරව මෙතන ඒවා ඉතින් ප්‍රයෝජන ගන්නවා. ඒවට ගරහන්නේ නැහැ. නමුත් මේ මහත්ය මේ විද්‍යාත්මකව සහ විද්‍යාව නිසා බුද්ධ ආගම බුද්ධ ධර්මය කතා කරනවා. පිළිපැදීම කෙසේ කතා කරනවා. එයාට තියෙන්නේ බුද්ධ ධර්මයට වඩා පැහැදීමක් තියෙන්නේ විද්‍යාව නිසා. ඒ නිසා විද්‍යාවෙන්ද තමයි එතෙන්ට එන්නේ. නමුත් ඒ තියෙන්නේ එයාට මේ ඒ විද්‍යාව හින්දා එයා මුලා වුණායි කියලා එයාට තියෙන අවිද්‍යාවක්. ඒක තේරෙන්නේ නැහැ එයාට. විද්‍යාව කියන වචනේ විද්‍යාව කියලා ටිකක් එයා අහු කරගෙන ඒකේ මුලා වෙච්ච ගතියක් තියෙනවා. ඒක නිසා පිරිසිදු ධර්මයේ වුණත් ඒක අහුවෙන්නේ නැත්තේ එයාට ඒක තේරෙන්නේ ඒ වගේ අපිට ලෝභය කියන එකේ ලෝභය කියන එකේ තියෙන දරුණුකම අපිට තේරෙන්නේ ද්වේෂය කියන එකේ තරුණුකම, දෘෂ්ටියේ දරුණුකම අපිට තේරෙන්නේ ඕක තේරුණා නම් හා ඒකෙන් ටක් ගාලා අයින් වෙනවා. හිතා එක්මනින් අයින් වෙනවා. ඒක නිසා ඒ සංසාරයේ තේරුම් ගන්නෑ කියලා කියන්නේ සංසාරයට හේතු වෙන්නා වූ දේ මේවත් වැටෙන්නේ නැහැ කියන එක. බොම්බින් සන්නත් හොඳයි එහෙනම් අනිත් කල්යන මිත්‍රන්ට එකතු වෙන්න පුළුවන් යම් කිසි ප්‍රශ්නකින් හරි අදාළකින් හරි පෙරවන් සර්ණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ හැමදෙනාටම තෙරුවන් සරණයි. අර ග්‍රන්ථ විප්‍රයුක්ත ධම්මා කියන එක තේරුම් නෑ. ඒකේ කාර්යස්ථාන තුට්ටක් පැහැදිලි කරන්න පුළුවන් තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අපිට එන්නේ. ආ හොඳයි. ගන්ත විප්‍රයුක්ත ධර්ම කියලා කිව්වේ ඔය මේ ගන් ගැට ගැහෙන ග්‍රන්ථ කියන ගැට ගැහෙන ධර්මවලට ධර්මات එක්ක සහසම්බන්ධතාවයක් නැති ධර්ම කියන එකයි. අපි හිතමු මෙහෙම. ලෝභයයි, ලෝභ චෛතසිකයයි, දෘෂ්ටි චෛතසිකයයි, ද්වේෂ චෛතසිකයයි, මෝහය කිට්ටු කොමත් තියෙනවා. මේවා ඇවිල්ලා කෙලින්ම අකුසල්නේ. මේවා සම්පූර්ණම අකුසල චෛතසික. මේ අකුසල චෛතසික ධර්ම මේ අකුසල චෛතසික ධර්ම වැඩ කරන්නේ අර තව ඔක්කොම 27ක් තියෙනවා. ඒ 27ම වැඩ කරන්නේ අකුසල් සිත් ටිකේ විතරයි. අකුසල් සිත් ටික විතරයි. මේකෙමුත් ගන්නේ මෝහ සිත් දෙකට වඩා ගන්නේ ලෝභ සිත් 8යි ද්වේෂ සිත් 2යි එතන තියෙන සිත් 10ක්. ඔය සිත් 10 අතර වැඩ කරන්නා වූ මේ අකුසල් චෛතසික ටිකක් තියෙනවා. ප්‍රකීර්ණිකේවත් එක්ක. කුසල් පැත්තේ කතා කරන්නේ නැහැ. ගන්ත සම්පයුක්ත ධර්ම වලට. දැන් මේ අකුසල් ටිකේ අයින් වුණයින් පස්සේ මේ ටික සම්පූර්ණ බේරලා මේ ගන්ත සම්පයුත්ත ටික මේ එක පැත්තකට දැම්මෙන් පස්සේ අපි හිතා ගන්නවා පව් කිරීමේදී මේ ටික ඔක්කොම එකාසු වෙනවා මේ පිනකට කිසිම සම්බන්ධතාවයක් නැහැ ඊළඟට අපි ඒ අකුසල් සිත් වලට නැති අකුසල චෛතසික වලට ගනුදෙනුවක් එහෙම නැති වෙන පැත්තකට යනවා ඒ කියන්නේ කුසල සහගත ටික. ඔය මම ඉස්සෙල්ලත් කිව්වා මේ අර මල් පූජාව කතාවක් කිව්වේ. ඒ වගේ කටයුතු කරනකොට ඒ වගේ ඇවිල්ලා ඇති වෙන්නේ අපි හිතමු සරලව කිව්වොත් එහෙම විපස්සනාවක් වඩනවායි කියලා. මෛත්‍රී භාවනාවක් කරනවායි කිව්වොත්. එහෙම නැත්නම් විදර්ශනා මානසිකාර්ය මෛත්‍රී සාගත වීම ඒ වගේ අවස්ථාවලදී ඇති වෙන්නේ කුසල් සිත්නේ ඒ කුසල් සිත්වල කිසිම ඔය මේ ලෝභ සිත්වල තිබෙන්නා වූ ධර්මවල ගනුදෙනුවක් නැහනේ. ද්වේෂ සිත්වල තිබෙන්නා වූ ගනුදෙනුවක් නැහනේ. ඒක නිසා එතන අපි කියවනේ සිත් 79ක් වැඩ කරනවා කියලා. ඒ සිත් 79ම චෛතසික ධර්ම ඒව ඇවිල්ලා ඔය ගැට ධර්මත් එක්ක ගනුදෙනුවක් නැති එකනේ රූප 28ක් කියලා කිව්වා ඒ රූප 28 වල එහෙම රූප 28 එහෙම වෙන්කරන්න හේතුවත් රූපවල නිතරම කියන්නේ අපි ඒවා චෛතසික මිශ්‍ර වෙච්ච නැති ඒවා හිත ගනුදෙනුවක් නැති ඒවා නිර්වාණ ධාතුව ආන්න ඒක නිසා මේ ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්ම කියලා කියන්නේ සරලව ගත්තම අර ග්‍රන්ථ හැටියට ගැට ධර්ම හැටියට සලකන්නා වූ ධර්ම කිසිම සම්බන්ධතාවයක් වෙන්නේ නැති ධර්ම කියන එක. අවසරයි සරණාදී එතකොට අර සිත් 79ක් ගත්තාම 89න් මේ 10යිනේ අයින් වෙන්නේ. එතකොට අර මේ මෙතන මෝහ ලෝභ සිත් 8යි. එතකොට අර දේශමූල සිත් දෙකක් මෙතනින් අන් වුණා. ඒතර ඒ 79ට අර මෝහ මූල සිත් දෙකයි තියෙන්නේ. එතකොට. මෝහ මූල සිත් දෙක ගන්නෑ. දේශ මූල සිත් දෙක ගන්නවා දේශයේ තියෙන නිසා. ලෝභ මූල සිත් දෙක ගන්නවා ලෝභයේ තියෙන නිසා. ලෝභ ලෝභ මූල සිත් අටම ගන්නවා ලෝභයේ තියෙන නිසා සහ ඒකේ ASCII හතරක් තියෙනවා දෘෂ්ටි. එතකොට සාහනස 79 වෙන්නේ කොහොමද? 89න් 10ක් ගියාමනේ 79 වෙන්නේ. සිත් 79 වෙන්නේ. ඔව්. එතකොට 79ක් 10ක් යනවා කියන්නේ දැන් අකුසල් සිත් නිකන් අපි ගත්තාම අකුසල් සිත් 12ක් තියෙනවානේ. ඉතින් ඒ 12න් 12ම මාත් හිතුනේ විප්‍රයුක්ත වෙනකොට 12ම යන්න ඕනේ වගේ හැඟීමක් තමයි මට ආවේ 79ක් තියෙන්න බෑ. 77යි තියෙන්න ඕන කියලා වගේ හැඟීමක් තමයි මට ආවේ. එතනයි ප්‍රශ්නේ උනේ. ආ 77 වෙන්නේ 12ම අයින් කරොත්. ඒක තමයි. එහෙමයි මට හිතුනේ. නෑ. 77ම වෙන්නේ 77ක් වෙන්නේ ඒ 77ක් වෙන්නේ 12ක් අයින් කරොත් එහෙම 10ක් අයින් කරන්නේ ද්වේෂ මූල සිත් එකයි ලෝභ මූල සිත් 8යි ගත්තාන් පස්සේ හේතුව ඒ වගේ මෝහ මූල දෙක මේකට පටලවා ගන්නෙ නැහැ. හේතුව මෝහය වගේ තියෙනවා. නමුත් අර ලෝභ මූල සිත් අපේ තිබෙනවා මේ විශාල ඔය ග්‍රන්ථ වැඩ කරන ධර්ම හැටියට දෘෂ්ටියක් තිබෙනවා, ලෝභයක් තිබෙනවා, ද්වේෂයක් තිබෙනවා. දැන් ග්‍රන්ථ විප්‍රයුක්ත නම් දේශය එන්නේ කොහොමද කියලා මට නිකන් හිතෙනවා. ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්මයකට. එතන ගන්ට විච්ඡෝච්ච ධම්මානි. අනේ ජවලගේ මට එතන පැටලවලා. ගන්ත විප්‍රයුත් ධර්ම කියලා කියන්නේ මේව නැති ධර්ම කියන එකයි. එතෙන්ට තමයි මම අහන්නේ. එතන ග්‍රන්ථ විත්තුත් ධර්මවල දේශය නැති වෙනකොට අතන සිත් 79ක් එන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි මට ආවේ. දේශ සිත් දෙක කොහොමද එතෙන්ට ඇතුළු වුනේ කියලා. ලෝභ සිත් 8යි, මෝහ මූල සිත් 2යි, 10 10යි. එතකොට 79ක් වෙනකොට 10 යට වුණාම 79යි. ඉතින් මේ 79ට දේශමූල සිත් දෙකත් එතකොට සම්බන්ධයි. ඉතින් එතකොට මම හිතුවා නෑ නෑ නෑ නෑ නෑ ඒක ඒක වැරදි. ඒ කියන්නේ ඒ මෙතන ගන්න ලෝභ මූල සිත් 8යි, දේශ මූල සිත් 2යි. ලෝ මෝහ මූල දෙක අයින් කරනවා. ආ මෝහ මූල දෙක අයින් කරනවා. ඔව්. එතකොට මේ ග්‍රන්ථ විත්‍යුත් ධර්මවල යෙදෙන්නේ යදෙනවා සිත් 79ක් කියන විදිහට. ඔව්. සිත් 79ක් යදෙනවා. එතකොට ග්‍රන්ථ ග්‍රන්ථ කියලා කියන දේවල් අතර ගත නැති ධර්ම කියලා එකක්. ඔව් ඒකෙන් මෝහය අනුසය වශයෙන් උපකා අර ඒ මෝහය අනුසය වශයෙන් උපකාරයක් තියෙනවා. හැබැයි ඒ ගැට ගැහෙන්නේ ගැට ගැහෙන්නේ ධර්මතා දැන් බලන්න මේ සරලව හිතන්න බලන්න මෙහෙම මේ සෝවාන් වෙනවනේ. සෝවාන් වෙනකොට අපේ හිතේ ටිකක් ගැට ලිහෙනවනේ. ඒ ගැට ලිහෙනකොට ලෝභය ටිකක් යනවා, දෘෂ්ටිය ටිකක් යනවා, ඒ වගේම ප්‍රමාණයකට දේශය යනවා. ඔන්න ටිකක් ගැට ලිහුණා. යන්න දේශය මොකද්ද? මේ දේශෙන් ටිකක් යනවා. දේශින් ටිකක් කියන්නේ එතන මෝහය යටින් යනවා ඒකට සමානයි. හැබැයි කතා කරන්නේ දෘෂ්ටිය යනවා, ලෝභය යනවා, අනිත් එක තමයි දේශය යනවා. දේශය යනවා කිය කොහොමද තේරුම් ගන්නෙ? දැන් එක තැනක කියනවා ද්වේෂය යන්නේ කාමරාගයයි, පටිගයයි දෙක නැති වෙන්නේ අනාගාමී කියලා. නමුත් සෝවාන් වෙන එක්කෙනාට බලවත් ඌ ධර්මතා දෙකක් අයින් වෙනවා ඒ තමයි ඉරිසියාවයි මසුරුකමයි මච්චරිය දෙක නැති වෙයි ඒවත් ද්වේෂ මූලිකයි තෙරුවන් සරණ මේ මේ කියන දේවල් අපේ මේ ඉන්න මේ මට නම් ගොඩාක් පේනවා මේ chart එකේ එහෙම නැත්නම් Skype board එකේ මේවා තේරෙනවා කියලා ඉතින් මමත් හිතාගෙන ඉන්නවා. ඒක එහෙමමද කියලාත් මේ හිතෙනවා. අපි සන්නස මෙහෙම පොඩ්ඩක් කියනනම් අද අපි පිටි වෙලාව තින්ද අපි ඒ වෙලාව අතුරු කාන්ත මාත්මියට බොහොම පිං අපි බොහොම ඔබතුමිය බොහොම උනන්දුවෙන් එහෙම මේ ආරාර ඒක බොහොම හොඳයි. මොකද එතන අපි කාටත් ඒක මතුවෙච්ච ප්‍රශ්නයක් තමයි අපි හම්බුනේ අතරම. අපි ඒක තේරුම් ගන්න මේ ඕනේ කියන එක බොහොම සත්‍යයක්. මම හිතන්නේ අනිත් අයටත් මේ ප්‍රශ්නේ හිම ඇති කියලා හිතනවා මේ ඇහුවේ නැතුණාට. ඇහුවේ එහෙම අහන්නේ කොහොඳයි. ඒක තමයි. මේ ප්‍රශ්න මේ ඇහුවේ නැති ප්‍රශ්න තේරුණා කියලා අපි උපකල්පනය කරනවා නම් ඊගොල්ලෝ සාකච්ඡාවේදී ඔය පැත්තකින් අපි ප්‍රශ්න අහන අපිට කියලා දෙන්න කියලා. <laughs> ඒ නිසා ප්‍රශ්න තේරුම් නැත්නම් අහන්න ඕනේ. සාරණාස මට හිතුණා සාරණාස මේ පැහැදිලි කිරීම තවදුරටත් eh, අපිට තේරුම් ගන්න නම් මේ අපි දැන් මේ අද කතා කරන කාර්යයේ ග්‍රන්ථ කියලා එකක් තියෙනවා ග්‍රන්ථ නොවන ධර්ම කියලා තව එකක් තියෙනවා ග්‍රන්ථනීය ධර්ම කියලා එකක් තියෙනවා අග්‍රන්ථනීය ධර්ම කියලා තියෙනවා ඔහොම අපේ හැමදෙම තියෙන්නේ මේ ග්‍රන්ථ නොවන ධර්ම කියන දේ සහ මේ ග්‍රන්ථ විප්‍රයුක්ත කියන එකේ පැටලවීමක් වුණා කියලා එතෙන්දී හිතනවා ඒක දෙකක්නේ ග්‍රන්ථ ද ගන්ත කියන්නේ එකක් ගන්ත නොවන ධර්ම කියන්නේ එකක් හැබැයි ගන්ත විපුත්ති විපුත්ත කියන්නේ ගන්ත නොවන ධර්ම නෙමෙයිනේ ඒ ගන්ත සම්ප්‍රයුක්ත සහ විපුත්ත දෙකේ එක ඒ දෙක වෙනම දෙකක්නේ කියන කතාව මට හිතුණා එතන පැටලිමක් සම්පූර්ණ කියලා ස්වයන් වහන්සේ අපිට එකක් පැහැදිලි කර දුන්න මේ මේ අතරම මේ ගන්ත නොවු ධර්ම හැටියට අපි හමුදුන්නේ මේ පොතේ ධම්මසංගයෙන් පොතේ කියලා දෙන්නේ මේ ගන්ත නොවු ධර්ම හැටියට ගන්තයන් හැරුණකොට ඇත්තා වූ කාමාවචර රූපාවචර අල්පාවචර යපරියප් ප්‍රතිපපන්න ඒ ඒ ධර්ම ස්කන්ධයන් ටික ඔක්කොම තියෙනවා කියලා කියනවා මේ ගන්ත නොවු ධර්මවල. එහෙම නේද? එතකොට ඒ හැම රූපම රූපද අයිතිනවා කියලා. එහෙම දෙකක් කියන්නේ අපි හැමෝටම. ඔව් ඔව්. මේ ධම්ම සංගණියේ ධර්ම තෝරලා නැහැ. ධර්ම ඒ කියන්නේ ඒවා ධම්මසංගණී විග්‍රහ කරනකොට ගාන්ත ධර්ම සහ සංයෝජන ධර්මයේම කියනකොට ඒවා සමහර අවස්ථාවලදී කතා කරන්නේ භූමි වශයෙන් භූමි වශයෙන් කියන්නේ දැන් ඔය කාමාවචර සිත් රූපාවචර භූමියේ සිත් අරූපාවචර භූමියේ සිත් ඒ වගේ තිබෙන චෛතසික ආන්න එහෙම කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර ඔය අපරියාපන්න ධර්ම ආන්නේ ඒ විදිහට කතා කරන්නේ මේ භූමිගත කරලා තියෙන. සමහර කෙනෙකුට ඔය ඒ විදිහට කතා කරනකොට ටිකක් තේරෙනවා. හැබැයි ඒකේ තවත් සාමාන්‍යයෙන් ප්‍රාථමික මට්ටමේ ඉන්නා වූ අයට මේ තේරුම් ගැනීම සඳහා ඔය කාමාවචර භූමියේ තියෙන සිත්වල චෛතසිකවල තිබෙන භූමිය වශයෙන් කතා කරන්නේ නැතුව ඒව ඔක්කොම වෙන වෙනම වෙනමකට වී අහුලන්නවා කිය අහුලලා වෙනම මේ සෙට් එකක් සෙට් කරගන්නවා. එතකොට ඒක කාමාවචර සහ අර ඔය මේ ධර්ම ධම්ම සංගණී ප්‍රකරණයේ ඇවිල්ලා ටිකක් ඉහළ මට්ටමකට තියෙන්නේ. ඒක හොඳයි. හොඳ ලස්සනට තියෙනවා. හැබැයි සාමාන්‍ය ධම්ම සංගණී ප්‍රමකරණයේ තියෙන කොටස සමහර කෙනෙකුට තේරුම් ගන්නට ටිකක් ලේසි නෑ. ඒක නිසා පොඩි උදව්වක් අවශ්‍යයි. ඒ උදව්ව කරලා දෙන්නේ ඒකේ තියෙන කාමාවචරය කියලා කිව්වන් පසු ඒ මොනවාද කියලා තේරුම් මොනවාද කියලා බෙදලා ගැහුවන් පස්සේ ඒකේ අහුලනවා ඇත්තටම ওই ධර්මතා අර මේ අකුසල ධර්මවල තියෙන දේවල්. ඉතින් අර අහපු ප්‍රශ්නේ හොඳයි විප්පයුත්තයි සම්පයුත්තයි වල. මෙන්න මෙහෙම තියෙනවා එකක් ඒ තමයි මේ හිත කියලා කියන එක හිත කියලා කියන එක මේ ක්ලේශයක් නෙවෙයි. හිත කියලා කියන එක ක්ලේශයක් නෙවෙයි ඒක චිත්තේ කියලා කියන එක එක්තරා මේ අරමුණ දැනගන්නා ධර්ම ස්වභාවයක්. හැබැයි ඒ ඒ ධර්ම ස්වභාවය නරක වෙන්නේ ඒක කෙලෙසයක් නොවුනත් ඒක නරක පැත්තට වැඩ කරන්නේ ඒකට කෙලස් ගති ඒකේ ඒකත් එක්ක හේතු වෙලා ගියයින් පස්සේ අර කියනවනේ මේ තමන් මත්ද්‍රව්‍ය රාරක්කු බිව්වේ නැතත් ඒවා පාවිච්චි කරන්නා වූ ඈත් එක්ක හිටියොත් එහෙම Tamanටත් ඒ සීල් එක වදිනවයි කියලා. ඒ වගේ මේ අකුසල ධර්මත් එක් අකුසල ධර්ම ඒ හිතක ගිහිල්ලා පట్టල වෙච්ච ගමන් කොච්චර හිත කෙලස් නැtei කියලා කිව්වත් ඒක කෙලෙසුන්ට කෙලෙස් ඇවිල්ලා ඩොමිනේට් කරායින් පස්සේ මේ හිත කියන එක කෙලෙසේ නොඋනාට කෙලෙස් වෘත්තක් ඇවිල්ලා ඒකේ දැසගතයෙන් පස්සේ ඊට පස්සේ ඒක වැඩ කරන්නේ අනිත් අයට ඕන හැටියටයි. එතකොට ගාන්ත කියලා කියන ධර්ම මේ ගොඩක් නේ. ගාන්ත ධර්ම තුනයි තියෙන්නේ. මෝහේ සපෝට් එක ලබාපු මේ දොස් ද්වේෂයයි, ဒ ුතියයි, ලෝභයයි කියන තුන. ඉතින් මේ මේ ධර්මතා තුන අයින් වෙච්ච ගමන් ගැට ධර්ම හැටියට සම්පූර්ණ අනිත් චෛතසික ධර්ම 49ම ඇවිල්ලා ගන්ත නොවන ධර්ම. මේවා බොහෝම ගැඹීර වශයෙන් තමයි කතා කරන්නේ. එතකොට මේ මේ 49 අගන්තනීය ධර්ම. ඊළඟට සිත් ඔක්කොම ටික අගන්තනීය ධර්ම. ඊළඟට මේ ලෝකෝත්තර ධර්ම අගන්තනීය ධර්ම. ওই විදිහට තියෙනවා රූප ධර්ම අගන්තනීය ධර්ම. දැන් අපි සරලව හිතනද අපි ධර්ම කතාව ආරම්භ කරනකොට මුලින් ඉඳලම අපි ගත්තා 170ක් කියලා. ඔය 170ෙන් 167ක්ම අගන්තනීය ධර්ම. ධර්මතා තුනයි තියෙන්නේ ගන්ත ධර්ම. අනිත් 160 නිවනත් එක්ක 160ම 67ම මේ අගන්තනීය ධර්ම. ඒ කියන්නේ ඒවා ගැට ස්වභාවයකටපත් වෙන්නේ නැති ධර්ම. ඊළඟට ඒවා අර සම්පයුත්ත විප්‍රයුත්ත කතා කරන්න ගියන් පස්සේ තමයි ඒවා වැඩ කරන අකුසල් පැත්තට ගියන් පස්සේ මේවා මේවා කියලා අර බෙදන්නේ. මම හිතනවා දැන් තේ මේ ඩිංග වැටෙහෙන්න ඇති කියලා. සවනාස පොඩි පැහැදිලි කිරීමක් එතන ඕනේ නේනවා මට. සවනාස මේ ඔබ වහන්සේ කිව්වා අර මේ අර කිව්වා හිත තුන වුණාම ඉතුරු අගන්තනීය ධර්ම කියලා සවනාස එතන ඉතුරු අගන්තනීය ධර්මද එහෙම නැත්නම් නෝගන්තා කියන එකද? මොකද අගන්තනීය ධර්මාව කිව්වන් පස්සේ ඒකටයි ඉති වෙන්නේ මාර්ගඵලත් අසංකත ධාතුවත් අපිට ආ හරි හරි හරි. නෑ මේකේ මේ මේ මේ වචනේ මම පාවිච්චි කරේ ගන්ත නෝන කියන එකයි. මම මේ අගන්තනීය ධර්ම කියලා සඳහන් කළේ ගන්ත නෝනේ අගන්ත ගන්ත මේ නෝන ධර්ම කියන එකට තමයි මම මේක පාවිච්චි කරේ. අර පළමෙන් තියෙන්නේ ගාන්තා ධම්මා නෝගාන්තා ධම්මා කියන එකයි. මේ නෝගාන්තා ධම්මා කියන එකට තමයි මම අගන්තනීය ධර්ම කියලා කිව්වේ. හැබැයි මේකේ තව එකක් තියෙනවා ඒක මම අර වචනේ පාවිච්චි කරපු නිසා ඒක පටලැවිල්ලක් එන්න පුළුවන්. හරි මට ඒක තේරෙනවා. මට ඒක තේරෙනවා. ග්‍රන්ථ ධර්මයි ග්‍රන්ථ නොවන ධර්මයි කියලා හිතාගත්තම හරි. මම ග්‍රන්ථ නොවන ධර්ම කියන අදහස දෙන්න තමයි අගන්තනේ කියලා වචනේ පාවිච්චි කරේ. අර වෙනම තියෙනවා ගන්තනීය ධම්ම අගන්තනීය ධම්ම කියලා. ඒක ඇවිල්ලා කර්මකාරකෙන් එන එකක් තියෙනවා. හරි මට තේරුණා ඒක. එහෙමයි අපේ හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ආයි ග්‍රන්ථනීය ධර්මයි අගන්තනීය ධර්මයි දෙකේ චිත්තචෛතසික ටික පැහැදිලි කළ දෙන ස්වාමීන් වහන්සේ ඒක පොඩ්ඩක් කලවම් වුණා වගේ. ග්‍රන්ථනීය ධර්ම අගන්තනීය ධර්ම වල චිත්තචෛතසික ටික නැවත වරක් පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි. හොඳයි පොඩ්ඩක් ඉන්න සිම්පති අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට පහසුවක් වේදත් කියලා හිතලා උන්වහන්සේ කියපු නිසා මම මේ කියන්නම් මේ මේ මේ මේ මට මේ මේ ලියාගත්ත විදියට උන්වහන්සේ කියනකොට එතකොට ඒකෙන් මට ඒක හදාගන්නත් පුළුවන් වෙලා හොඳ සෙමිති මාත්මේ ඒ ස්වාමීන් වහන්සේ අපිට හදලා දෙයි ඒක වැරදුනා නේ අන් බොහොම පින්දලොත ඔව් ඒ කියන්නේ මේ මේ මගේ කීකව හදාගන්න තමයි අහන්නේ ස්වාමීන් වහන්සේ මේ වහන්සේ කියපු විදියට මම මේ මේ ලියාගන්නට පොඩි අඩුපාඩු වුණා කියලා මම දන්නවා ඒකයි වැඩිපුරම සෙමිති මාත්මේ ඒක දීපු අවස්ථාව ගන්නනේ මේ ඔබ වහන්සේ කිව්වා ඒ ගැට ගැහිම සිදුවන්නේ ඒ ලෞකික පැත්තේම පමණයි කියලා. එතකොට ඒ නිසා ඔබ වහන්සේ කිව්වා ඒ ලෞකික සිත් 81 පමණයි මේ ගන්තනේ සිද්ධ වෙන්නේ. චෛතසික ධර්ම 49ක් 9යිද රූප 28යිද ග්‍රන්ථනීය ධර්ම වශයෙන් සලකන්න පුළුවන් කියලා. එතකොට ඒ කියන්නේ අර මේ ලෞකික සිත් 81ක් චෛතසික ධර්ම 49ක් රූප 28ක් මම ඒක ඉතුරු කරලා ලියාගත්තා. ඒතකොට 150ක්. හරි. ඒක හරි. ඔව්. ඒක හරි. 57ක් කියනවා. ඒතකොට ඒක ඒවා තමයි ග්‍රන්ථ හැටියට අපි හඳුන්නේ. ඔව් ග්‍රන්ථනීය ග්‍රන්ථනීය ධර්ම හැටියට. ග්‍රන්ථනීය ධර්ම හැටියට. ඔව්. ඊගාට අග්‍රන්ථනීය ධර්ම වශයෙන් ලෝකෝත්තර ධර්ම 38ක් ඒ හා සම්බන්ධ වූ චෛතසික ධර්ම 36ක් නිර්වාණ ධාතුවත් එක්ක 45ක් කියලා. ඒක නිවැරදියි. ඉතින් මහත්මිය තවදුරටත් ඔබතුමීට ඒ කියන්නේ ප්‍රශ්න තියෙනවා නම් ස්වාමීන් වහන්සේගෙන් අහන්න මම ඒක සමා වෙන ස්වාමීන් වහන්සේ ඇත්තටම කොහොමද මේ ග්‍රන්ථනීය ධර්ම 49 ගොඩට ගත්තේ කියලා මේ ලෝභ දේශ මොහ අත්හැරලා කොහොමද ග්‍රන්ථනීය ධර්ම ටික අනිත් ටික ග්‍රන්ථනීය වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ මම තේරුම් ගත්තේ එහෙම. ග්‍රන්ථනීය ධර්ම තියෙන්නේ ඔය කියපු ටික තමයි ගන්තනීය ධර්ම. ඔය චිත් 89 81යි චෛතසික ධර්ම 49යි රූප 28යි. අපි මෙහෙම දැන් ඔක කොහොමද තියෙනවනේ? දැන් තියෙනවනේ සිත් 80 එකක් තියෙනවනේ චෛතසිකත් 49ක් කිව්වනේ. ඊට පස්සේ රූප 28ක් කිව්වනේ. ඕවා ඇවිල්ලා ගන්තනීයා කියලා කියන්නේ ඒවා ගන් ගැට ගැහෙන්නේ නැහැ. හැබැයි එව්වට ගැට වැටෙනවා. ඒකයි. දැන් අපි හිතමු මෙහෙම අපි ඕලාරික උපමාවක් ගමු. රාලු උපමාවක්. ඒ තමයි ලස්සන මිනිසෙක් ඉන්නවා. ලස්සන මිනිසයා ඉතින් යා ලස්සනයි හරි පාටයි. ඉතින් මේ පාට තා අපි කැමති. දැන් ලස්සනයි හොඳයි පාටයි ඒ පාටට ප්‍රියමනාපයි අපි කැමති. හැබැයි ඒ පාට කියලා කියන්නේ රූප 28න් එකක්. සිත් 81ක් තියෙනවා. ඒකත් අපි පොඩ්ඩක් පැත්තකින් තියාගත්තා. චෛතසික ධර්ම 49ක් තියෙනවා. ගන්තණිය හැටි ඒවත් තියාගත්තා. ඊළඟට රූප 28ක් තියෙන. ඒකෙන් අපි වර්ණ රූපේ පමණක් ඉදිරිපත් කරගත්ත අනිත් 27 දැන් පස්සේ සලකා බලන්න පැත්තකින් තියාගන්න. හැබැයි වර්ණ රූපය කියන එක ගන්ත ධර්මයක් නෙවෙයි. වර්ණ රූපයට බෑ මේ අනිත් ඒ වගේ ගැට ගැහෙන්න. වර්ණ රූපේ එක්තරා ගතියක්. හැබැයි වර්ණ රූපයට ගැට ගැහෙනවා. ඇවිල්ලා අර ගන්තනීය ධර්ම. ඉතින් වර්ණ රූපය තවත් ඒකට ආසා කරේ නැතුවට වර්ණ රූපය තවත් ඒකට ඉරිසි මේ කියන්නේ තරහ ගත්තේ නැතුවට වර්ණ රූපයට ආසා කරනවා වර්ණ රූපයට බැඳී යනවා වර්ණ රූපයට ගැටි ගැට ගැහි යනවා වර්ණ රූපයේ පිළිබඳව වර්ධවා වටහා ගන්නවා දෘෂ්ටියෙන් ලෝභ කරනවා ලෝභයෙන් ද්වේෂ කරනවා ද්වේෂයෙන් ඒක නිසා ලෝභයට ගොදුරු වෙන ධර්මයක් වර්ණ රූපය. ද්වේෂයට ගොදුරු වෙන ධර්මයක් වර්ණ රූපය. දෘෂ්ටියට ගොදුරු වෙන ධර්මයක් වර්ණ රූපය. ඊළඟට අපි ඕකත් ඔය ඒක නිසා මේක මේකට කියන ගන්තනීය ධර්මයක් කියලා. ගැට වැටි යන ධර්මයක් කියලා. ගැට ගහන එකක් නෙමෙයි ගැට ගැහි ගැටේට අහු වෙන ධර්මයක් කියලා. ගන්තනීය. අනිත් එක අපි හිතුවා මේ මේ මිනිස්සෙක් ඉන්නවා හරි ශ්‍රද්ධාවයි. බොහොම ශ්‍රද්ධාවන්තයි. ඉතින් මේ ශ්‍රද්ධාවන්ත මිනිසයාට බොහොම මිනිස්සු ප්‍රියයි, මනාපයි. එයාගේ හොඳ කියනවා. එයාට ප්‍රශංසාවක් යන්නේ එයාගේ සද්ධා ගුණය නිසා. එහෙම සද්ධාව කියලා කියන එක අර චෛතසික 49න් එකක්. අපි අනිත් චෛතසික 48ම පොඩ්ඩක් පැත්තකින් තියලා මේ එකක් අපි මේක තේරුම් ගැනීම සඳහා ඉදිරිපත් කරගන්න. සද්ධාව තියෙන මනුස්සයාට ඉතින් එයාට ඒ හොඳ පිළිගැනීමක් තියෙන හින්දා මිනිසුත් කැමති වර්ණා කරන හොඳයි. ඊට පස්සේ අපිටත් හිතෙනවා අපිට සද්ධාව ගැන ලෝභයක් හැදෙනවා. ඒ ලෝභය හැදෙන්නේ අර එතකොට සද්ධාව තිබුණායින් පස්සේ අපිටත් ඇත්ත වශයෙන්ම අර තත්ත්වයක් ගන්න පුළුවන් කියලා අපි සද්ධාවන් සමහත් සද්ධාවන්තයෙක් වෙන්න ඕනේ. කියලා හිතෙනවා. ඒතකොට සද්ධාව කියන එක ඇවිල්ලා ස්වභාවයෙන්ම මේ ගන්ත ධර්මයක් නෙවෙයි. සද්ධාව කියන එක ගැට ගහන ධර්මයක් නෙවෙයි. හැබැයි ගැටයක් ඇවිල්ලා සද්ධාවට වැටෙනවා. ඒක නිසා ගන්ත ධර්මයක් නෙවෙයි ඒක ගන්තනීය ධර්මයක්. අපි කියනවා දාන දෙනවා කියලා. දාන දෙනවා කියලා කියන දාන දෙනවා දානමය මිනිසෙක් දානමය පින්කමක් කරනවා. දානමය පින්කමයි කියලා කියන්නේ එතන අලෝභයේ උච්චතම අවස්ථාව. දානමය ක්‍රියාව කියන්නේ අලෝභ චේතනා අලෝභ කියන චෛතසිකයේ ගිහිල්ලා හිත වහගෙන උපරිමයෙන්ම මේ ඉහළින්ම ක්‍රියාත්මක වෙන තැන දානේ. එතකොට ඒකේ ප්‍රධානිය අලෝභ චේත අලෝභ චෛතසිකේ. ඉතින් අපි අලෝභ චෛතසිකය කියලා එතන කතා කරන්නේ නැහැ. අපි කියන්නේ හොඳ දානපතියා දාන දෙන වෙනස මාත් මාත් දෙන්න ඕනේ දානයක් මටත් අර වගේ වෙන කෙනෙක් ඉන්න ඕන දාන දීමේ ක්‍රියා දාන දීමේ පිනට වඩා එයාට අවශ්‍ය වෙන්නේ මාවත් අර වගේ හොඳ දානපතියෙක් වෙන්න ඕන දන් දෙන කෙනෙක් වෙන්න ඕනේ ඒ වගේ තත්යකට මට යන්න පුළුවන් කියලා එතකොට එයා ලෝභ කරනවා එයා ලෝභ කරන්නේ මොකටද අර අලෝභ චේතනාවට අපි අනිත් පැත්තට හිතමු මෙහෙම. එතකොට අලෝභ අලෝභ චෛතසිකය කියන එක ඇවිල්ලා මේ අර ගැටයක් ඇවිල්ලා එකට වැටෙනවා. තව එකක් හිතමු මෙහෙම. මිනිස්සෙක් දානි දෙනවා. තව එක්කෙනෙක් හිතනවා මෙහෙම මොකටද මේ මිනිස්සු මේ හම්බ කරගත්ත දේවල් ටික මේ තවත් තැනකට ගිහිලා පුදන්නේ? නිකන් ඉන්න බැරිද? අර එහෙම කියලා හොම්බ ඉන්නවනේ මිනිස්සු. ඉතින් අර අරයාගේ දාන චේතනාව එහෙවත් අලෝභ චේතනාවට තව එක්කෙනෙක් ද්වේෂයක් හදනවා. ඒ කියන්නේ ද්වේෂයට අරයාගේ අලෝභ චේතනාව යටත් වෙනවා. ඒක නිසා ඒක ගාන්තනීය ධර්මයක්. ආන්නේ විදිහටයි මේ ගාන්තනීය ධර්ම තේරුම් ගන්නේ. ওই වගේ ගාන්තනීය ධර්ම මේ ගැටවලට අහු යන ධර්මතා තිබෙනවා. චෛතසික වශයෙන් 49, සිත් වශයෙන් 81ක්. ඒ වගේම මේ රූප වශයෙන් 28. අවසරයි හඳුරන්නේ මේ තවත් ඒ ප්‍රශ්න දෙකටම සම්බන්ධ විදිහේ ප්‍රශ්නයක් තියෙනවා හඳුරන්නේ ගන්ත චේව ධම්මා ගන්ත නියාච කියනට ලෝභ දේශ මොහ තුනට අයිති වූ නමුත් ඒ ලෝභ දේශ තුනට අයිති තුන ගන්ත වෙන්න යෝග්‍ය වූ කියන අදහස එතන එනවා. ඒකට උදාහරණයක් දෙන්න පුළුවන්ද හඳුරන්නේ? ඔව් මම අද එක්කත්තේ නෑ. නමුත් මේ ප්‍රශ්නෙට මම උත්තරයක් සපයන්නම්. ගන්තා චේව ධම්මා. ගන්තනීයාච. මේ සමහර ධර්ම තිබෙනවා මේ ගන්තා චේව ඒක ඇවිල්ලා ගැට ගහන ධර්මයක්ම තමයි. ඒ වගේම ගැට ගහන ධර්මයට මේ ගැට ගැහි යනවා. දැන් අපි කියනවා මේ අපි අහලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. බුදුරජාණන් වහන්සේ කාලේ මේ තාත්තා කෙනෙක් පුතෙකුට අවවාදයක් දෙනවා මේ ධනෙ රැස් කිරීම පිළිබඳව එයා කියනවා පුතණුවනි කිසිම දෙයක් දෙන්න යන්න එපා. පුළුවන් තරම් මේ රැස් කරන්න. හඳුන් කෑල්ලක් වුණත් ගාලා ගාලා ගාලා කාලයක් කාලේ වෙරෙනකොට හඳුන් කෑල්ල ගෙවිලා යනවා. ඒක නිසා දෙන්න එපා. පර මේ පුළුවන් තරම් රැස් කරන්නට යා උදාහරණයක් කියනවා බලන්න වේයා පුංචි සතා ඒ පුංචි වේයා කොච්චර ලොකු වැඩක් කරනවද මහා විශාල හොඹතක් හදනවා. ඒ වගේ පොඩ පොඩ හරි එකතු කරන්ට එකතු කරන්ට එකතු කරන්ට කියලා අර දරුවට කියනවා. එතකොට මේ පියතුමාගේ හිතේ ඇති වෙන්නේ මේ ලෝභයනේ. එතකොට මේ ලෝභය ලෝභය උගන්නලා අනිත් පුතාටත් ඒක කියලා ඒක ඉගෙනගෙන ඒකට ලෝභ කරන්නට. ඒක ඉගෙන ගන්නට. ඒක අනුගමනය කරන්න. එතකොට ලෝභය කියන එක ගාන්ත ධර්මයක්. ඒකටම එකතු වෙන්න ඒකටම ඇලුම් කිරීම ගාන්ත ධර්මයක්. මේ ගාන්තනීය ධර්මයක් වෙනවා. තවත් එකක් තියෙනවා මෙහෙම. මේ පොඩි කාලේ ඉස්කෝලේ යනකොට මේ අපෙන් අහනවා ළමයිනේ ඔගොල්ලෝ වැඩි හිටියෝ වුණා ලොකු වුණාන් පස්සේ කවුරු වෙන්නේ කියලා. ඉතින් හැම එක්කෙනාම කියන්නේ මේ පොලිසිකාරයෙක් වෙනවායි. බොහොම පොලිසිකාරයෙක් වෙනවා පස්සේ කාලේ හමුදාවේ කෙනෙක් වෙනවා කියලා කියනවා. දොස්තර ඉංජිනේරු වෙන්න ටිකක් දැනුම තේරුම වැඩි වෙනකොට එයා ඒ කියන්නේ පොඩි ළමයා හරි කැමති ටිකක් මේ සැරට අඩි හප්පලා අන්න ඒ වගේ ටිකක් ඉන්නකොට එයා එයා කැමති ඒ වගේ තත්යකට අර පොලිසිකාරයන්ට මිනිස්සු බයයිනේ. මේ කියන්නේ දැන් පොලිසියෙන් එනවා පොලිසියෙන් එනවා කියපු ගමන් ඉතින් ඒ ළමයාට හිතෙනවා මේ පොලිසිය කියන අය ටිකක් මහ සැර කට්ටියක් කියලා ඉතින් මේ මිනිස්සු බය දුවන්නේ ඒකයි එහෙම හිතලා යා එයාත් කැමති වෙනවා මාත් එක්ක කෙනෙක් වෙන්න ඕන කියලා එහෙනම් පොලිසිය කෙනෙක් වෙන්න ඕන කියලා කියනවා ඉතින් බැලුවන් පස්සේ මේ රළු ගතිය ගොරෝසු ගතිය මේ හොඳ නැහැ හැබැයි හොඳ නැති එකටම මේ කැමති වෙනවා. සමහර වෙලාවට ළමයින්ගෙන් ඇහුවන් පස්සේ මෙහෙම කියනවා. ළමයින්ට පේනවා ප්‍රින්සිපල් හරි බොහොම සැර ටීචර් කෙනෙක් වේවැලකුත් අතේ තියාගෙන දැන් නම් ටිකක් අඩුයි වේවැලක් අතේ තියාගෙන හිට මෙහෙට යනවා ළමයි බය වෙලා ඉන්නවා ඉතින් ළමයින්ට සැර කරනවා ඉතින් ඕවා දකින්නවා පේනවා ළමයින්ට. එතකොට සමහර ළමයි කැමතියි ඒකට. ඒ කියන්නේ ටීචර්ගේ තියෙන රළු ගතියට, ද්වේෂ ගතියට, බයින එකට එයා කරුණාව හැටියට කිව්වට ළමයින්ට පේන්නේ ඒක නිකන් ලොකුයක් හැටියනේ. ඒ ද්වේෂයට, තරහට ඒක වෙන නරක ධර්මයක්. ඒ ධර්මයට ඒ ළමයි විදියකින් කැමති වෙනවා. ඉතින් ඒගොල්ලෝ කියනවා මම ලොකු වුණාට පස්සේ මම ටීචර් කෙනෙක් වෙනවා කියලා. ඒ ටීචර් කෙනෙක් කියන්නේ උගන්වන්නම නෙවෙයි අනිත් අයට ගහන්න. ආන්නේ වගේ ගන්තනීය ධර්මයටම මේ නෑ ගන්ත ධර්මයට ගන්ත ධර්මයටම කැමැති කැමැත්තක් ඇති වෙනවා. ආන්න ඒකට කියනවා ගන්තාචේව ධම්මා ගන්තනීයාති කියලා. බොහොම පිංගුදේ. තේරුවන් සරණ. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ දැන් අද මේ අද කිව්වේ මේ ගන්තා ධම්මා කියන එකේ ලෝභය, ද්වේෂය, ditthිය නේද? එතන මෝහය සඳහන් වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? නෑ නෑ දිට්ඨිය ගන්නේ ලෝභයයි දේශයයි දිට්ඨියයි ගන්නේ ඒකින්ද තමයි ඒ තුනක් තියෙන හින්දා තමයි අර ලෝභ දෝෂ මේ කියන්නේ ලෝභ සිත් 8යි දේශ මූල සිත් 2යි ගන්න. එහෙමයි සංඝස. ඒ කියන්නේ අර මෝහ මූල සිත් දෙකේ දිට්ඨිය යෙදෙන්නේ නැහැ කොහොමද නේද සංඝස? ආන්න ඒක නිසා තමයි කයින් කරන්නේ. එහෙමයි එහෙමයි සංඝස. ස්වාමීන් වහන්සේ අවසරයි මේ ධිට්ඨිය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? දිට්ඨිය කියලා කියන්නේ මේ දෘෂ්ටිය කියලා කියන්නේ හරීම හරියට කියනවා නම් බොහොම බොරු බොරුකාර මහා පච වැඩක්. දෘෂ්ටිය කියලා කියන්නේ අපි කියන්නේ දෘෂ්ටිය නොයි කියලා කියන්නේ. මේ ඔහේ ඉතින් බලාගෙන ඉන්නවා අපිත් හිතාගෙන ඉන්නවා ඉතින් මේ අපි ඔය මේ ගොඩාක්ම දිෂ්ටි වැටෙන්නේ ඔය මේ ඔය මන්ත්‍රකාරයෝ ගාව තමයි. ඉතින් දිෂ්ටියක් වට ගන්නවා දිෂ්ටියක් එනවා. ඉතින් දිෂ්ටියක් ඇවිල්ලා ඉතින් පොඩ්ඩක් ගැස්සෙනවා. ඉතින් ගැස්සිලා ඊට පස්සේ වේගුලලා ඊට පස්සේ දිෂ්ටියක් ඇවිල්ලා කවුරු හරි දෙවි කෙනෙක් ආවා කියනවා ඊට පස්සේ මොනහරි මොනහරි ශාස්ත්‍ර ටිකුත් කියනවා අනාගතයේ වෙන ඒවට කියනවා ඉතින් අපිත් ඕවා ඉතින් ආතත්මා අතත් දීලා ඊට පස්සේ අහනවා බුලක් කොලයක සල්ලි ටිකුත් තියෙනවා ඉතින් අර දෘෂ්ටියනේ ඉතින් ඔහොම ඔහොම ගිහිල්ලා මිනිස්සයා මොකද කරන්නේ අවසානයේදී ගේත් අත ගාගෙන යනවා ගියාට පස්සේ ඉතින් මේ අපි එතකොට තමයි දන්නේ මේ මෙයාගේ මේ දෘෂ්ටිය මොකද්ද කියලා ඉතින් හැබැයි අර වෙනකොට අපි ඒක විශ්වාස කරනවා. ඇයි? අපිම විශ්වාස කරන්නේ ආපු දෙවි කෙනෙකුත් නැහැ, ආපු පෙරේතයෙකුත් නැහැ, ආපු යක්ෂයෙකුත් නැහැ. අර මිනිසයා හොඳටම අපි රැවට්ටුවා. ඒ රවට්ටන එක අපිට තේරුණේ නැති ඇයි? අපිට තේරුණේ නැත්තේ අපි ඒ වගේ දෙයක් තියෙනවායි කියලා නැති දෙයක් ඇති හැටියට පිළිගත්ත හින්දායි. ඔන්න දෘෂ්ටියේ හැටි. දෘෂ්ටිය හැටි ඔය නැති දෙයක් ඇති හැටියට බාර ගන්නවා නැති දෙයියේ ආවු දෙයියේ හැටියට පිළිගන්නවා දෘෂ්ටිය නැති යකෙක් ඇවිල්ලා කතා කරන යකෙක් හැටියට පිළිගන්නවන දෘෂ්ටිය නැති පෙරේතෙක් මේ ඇවිල්ලා ඉස්සරහා පිටේ ඉන්නවා හැටියට පිළිගන්නවා ඒක දෘෂ්ටිය මේක සරල උදාහරණයක් මේක තේරුම් ගන්නට නැති ආත්මයක් තියෙනවායි කියලා පිළිගන්නේ ඔන්න ඔය දෘෂ්ටියෙන්ද. දෘෂ්ටිය ඇවිල්ලා මේ නැති දේවල් තියෙන දේවල් හැටියට බාර ගන්වන මේ අදහස් කරවන මහාම මහා මුලා කරවන මානසික ධර්මයක්. ඒක හිතේ වැහුණයින් පස්සේ මේ වෙන දෙයක් හිතා ගන්න බෑ. ඒකයි දෘෂ්ටිය. තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ දැන් එහෙම කියනකොට දැන් මේකේ මේ ස්වාමීන් පටන් ගත්තේ ගන්තනීය ධම්මා කියන එකෙන් අර මුලමිට ගන්තා ධම්මා කියනකොට ඉතින් මේ ගැට ගැහෙන ධර්ම වලට මෙතින් දැන් අර අසංගපිට වගේ ලෝභයයි ද්වේෂයයි ditthiyයි. එතකොට නොගන්තා ධම්මා වෙනකොට අලෝභයයි අදේශයයි ditthිය කොහොමද ගන්නේ? මම හිතනවා මේකේ සමහර කෙනෙකුට මේක ටිකක් හරියට හිතට පටල වුණේ නැති හැඩයි පේන්නේ. මම හිතන්නේ ඒක මේ මම හිතනවා මේක නැවත කරොත් හොඳයි කියලා. මේ මේක මේක නැවත කියලා දුන්නොත් හොඳයි කියලා මේ තවත් වෙනත් ක්‍රමයකට මේක භාගයක් අපේ අර ප්‍රශ්නයකටත් ගිහිල්ලා ආවේ ඒකින්ද ඉතින් මේ වැඩසටහනක් හැටියට වැඩසටහනක් සම්පූර්ණ කිරීමට වඩා මේ කියලා දෙන ටික තේරුම් ගැනීම වටිනවා. ඒක නිසා අපි මේක නැවත වතාවක් අපි ඉස්සරහට ඉදිරිපත් ඉදිරිපත් කරගන්න. මේක තමයි හොඳ කියලා මම හිතනවා මේ. එතකොට මම කියලා දෙන්නම්. ඔව්. ඒ කියන්නේ සංසයෙන් අර සංඝ දෙවෙනි එකෙන්නේ ධම්ම සංගණිකරණයේ ඔකේ හයක් තියෙනවානේ. පළවෙනි එක ගන්තා ධම්මා නොගන්තා ධම්මා කියනකොට ගැට ධර්ම නොගැට ගැට නොවන ධර්ම කියලා හිතුවොත් ගැට ධර්ම ලෝභයයි ද්වේෂයයි ditthිය නම් ගැට නොවන ධර්ම වලට හම්බෙන්නේ අලෝභයයි අදේශයයි මිච්ඡ ඒකට සමාධිය කියනවා හොඳයි කාන්ති මාත්‍ය අපි මෙහෙම කරමු දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ වෙලාව හරි දැන් ඒ වෙලාව දැන් මේ වෙලාව 10යි 12යි අපි උන්වහන්සේ සඳහන් මතක් කරා වගේ අපිට ඊගාව උන්වහන්සේ අපිට යෝජනා කරනවා නම් ඊගාව දවසේම ගමු කියලා අපි මේ විදිහට ආ එහෙමයි නැවත ඔව් නැවත මේ කොටස සාකච්ඡාවක් කරමු. ඉතින් ඒ වගේම උන්වහන්සේ අපිට බොහොම හොඳින් මේ කාරණාවන් අද පැහැදිලි කරලා දුන්නා. අපිට උන්වහන්සේ හැම වෙලෙම කියනා වගේ මේ මේවා අපි අද ඉගෙන ගන්නම් වාල ඉගෙන ගන්නවට වැඩිය මේවා අපිට හිතට ගන්නනේ කරන්න ඕනේ. ඒ නිසා නැවත කරා කියන එකේ කිසිම ගැටලුවක් නැහැ. මොකද ඒකත් කරා මේකත් කරා කියලා ටික් කර කර යන්න නෙමෙයි අපි හදන්නේ. ඒ නිසා ඊගාවේ තව එකකට යන්න අවශ්‍ය නැහැ. අපිට මේකේ මේකේ තව අපිට මේකේ ඇතුළට බහින්න තියෙනවා නම් අපි එහෙම කරමු. ලබන සතියේදී ඒක එහෙම හොඳයි. ඒක මේ ඔබතුමීට අපි බොහොම පින් දෙනවා මේ අවස්ථාව අපිට ලබා දුන්නාට මම හිතන්නේ අනික නිහඬ ඉන්න අයත් ගොඩක් දෙනෙක් ඔබතුමී කියන වගේම නැවත ඒක කරන්න වෙනවා නම් කැමති තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා ඒක බොහොම පින්. ඒ වගේම අපිත් මේ අපිට අවස්ථාවක් ලැබුණා ලැබුණාමත් ලබන සුමානේදී අපි ඒ කාරණාවන් ගැන කතා කරමු. ඇත්තටම මේ අපි සාමාන්‍ය සූත්‍ර භාවිතයෙන් මේ වගේම අපි වෙනස් විදිහට ඉගෙන ගන්න කොටත් අපි කතා කරලා තියෙනවානේ ග්‍රන්ථයන් හතරක් ගැන අවිජ්ජාය කාය ග්‍රන්ථය ව්‍යාපාද කාය ග්‍රන්ථය සීලපද පරමස් කාය ග්‍රන්ථය ඉදන් සත්‍යඥාස් කාය ග්‍රන්ථය කියලා අපි ඒවා කතා කරලා තියෙනවා අපේ හැමදෙන්නේ මම අවුරුදු ගණනාවක් තිස්සේ අපේ කල්‍යාණ මිත්‍ර මිත්‍ර ඉන්නවා ඒක කතා කරපු දේවල් ඒවත් අපි සම්බන්ධ කරගන්න අපි කතා කරමු අපිට ලබන සුමානදී අපිට සුමාන වාසේ නැතුව කතා කරන්න ලැබෙන අවස්ථාවේදී ඒකට අපිට මේ සියල්ලම ගොනු කරගන්න පුළුවන් වෙයි අපිට අවබෝධයක් කරා යන්න. ඒ නිසා අපි එහෙනම් අද දවසේදී මේ විදිහට වැඩසටහන නිමා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලබන සතියේදීත් අපිත් සමග සඳුදා බදාදා සිකුරාදා දින තුනෙන් දෙකකදී සම්බන්ධ වෙනවා. ඉතින් මම දවසේදීත් වැඩසටහනට සම්බන්ධ වෙච්ච රේඩියෝ ගුවන් විදුලියේත් මේ ස්කයිප් ප්‍රාර්ථනාවට සම්බන්ධ වෙච්ච සියලුම දෙනා වෙනුවෙන් පූජ්‍යපාද වැලිමඩ ජිනාලංකාර ගෞරවනීය ස්වාමීන් වහන්සේට নমස්කාර කර සිටිනවා අපිට මේ වව් මංගේ අල්පයන් පිළිබඳ එහෙනම් මම ඉතාමත්ම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට වෙන්නම් ස්වාමීන් වහන්සේ අපි අද සිද්ධ ස්ථාන මේ නිවා කරමු නැවතලම සතුටුයි සෑම දිනාටම තෙරුවන් සරණයි අදත් අපි සෑම දිනම උත්සාහවත් වුණා විශේෂ ධර්ම කාණ්ඩයක් තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේගේ ඒ ගැඹීර වූ ධර්මයේ ඉතින් ඒ උත්සාහය දරුවා සිහිය නුවණ යෝනිසෝ මනසිකාරයේ වැඩි ගියා විපරම් කිරීමේ හොයා බැලීමේ හිතීමේ මනසිකාරගත කිරීමේ ගුණයක් වඩා ගත්තා. ඉතින් යම්කිසි ප්‍රශ්නයක් මතුවෙනවා නම් ඒක හොඳට අහපු නිසා තමයි එහෙම ඇති වෙන්නේ. ඒක නිසා අපි නැවත අවස්ථාවකදී මේකන කතා කරනවා. නිසා අද දවසේ ධර්ම සාකච්ඡා කිරීම තුළින් උපදවා ගත්තා වූ සියලුම පිරිසුදු පුණ්‍ය ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ බලයෙන් ශක්තියෙන්ද තුනුරුවන් සතු අනන්ත අපරිමාණ ගුණානුභාව බලයෙන්ද සෑම දිනාටම සැපයක් සැනසෙල්ලක් යහපතක් වේවා. ඉතින් විශේෂයෙන්ම මේ වගේ රාත්‍රී කාලින සතියකට වතාවක් කීප වතාවක් මික්කාස් වෙලා මේ ගුවන් උදිරි හරහා මේ දහම් වැඩසටහන් සංවිධානය කරගන්නා වූ පින්වත් ලලිත් දලුවත් මහත්මයාටත් ඒ මහත්මිය තුළ පෞලේ සෑම සිරු දිනාටමත් ඒ වාගේ මේ අසාගෙන සිටින්නා වූ පින්වත් මහත් මහත්මිය සෑම සිරු දිනාටමත් මේ ධර්ම තුලින් උපදවාගත් කුසලයේ හිමි වේවා සෑම දිනාටම නිරෝගී සැප දීර්ඝාස වේවා දුකක් කරදරයක් නැතුව නිදුක් නිරෝගීව ඒ නිරෝගී භාවයේ දීර්ඝාස මේ ධර්මයේ විලින් පාවිච්චි කරලා චිත්තය දියුණු කරගෙන අකුසල් වලින් අයින් වෙලා ඒ වගේම සමත භාවනා විපස්සනා භාවනා වඩාගෙන තර මනසිකාරය ඇති කරගෙන කෙටි කාලයකදීම සංසාර දුකින් මිදලා උතුම් අමා මහ නිවනින් සැනසීම සිද්ධ වේවා නිවන් පිණිස මේ කුසල් මේ පින් හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු